ගෞරවනීය ලාස්නත් මහා සංඝරත්නය අවසරයි. ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි. අපි මේ ඉදිරිපත් කරගත්ත අනුරුද්ධ සූත්‍රයේ නැත්නම් මහා පුරුෂ විතක්ක සූත්‍රයේ අද මේ ඉදිරිපත් කරගත්ත එදා නැත්නම් ඊයේ පටන්ගෙන හමාර කරපු තැනට සම්බන්ධයක් ඇති pāli වාග්මාලාවක් අපි ඊයේකේ කතාවේ නිදානේ වශයෙන් මතක් කරගත්තේ සූත්‍රයේ අනුසාරයෙන් ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේට ඇත්තට මේ වෙනකොට මේ සූත්‍රයේ ඉස්සල්ලා මහරහතන් වහන්සේ කියන එක එදත් වැඩිදුමක් අදත් වැඩිදුමක් මේ සූත්‍රයේ අහලා තමයි මේ සූත්‍රයේ ඉවර වෙනකොට තේරෙනවා ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මහරහත් පදවිය සාක්ෂාත් කරගත්තේ. ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ චෛත්‍යයේ වාසය කරන සමයේ ඇතිවෙච්චි පිටිසිදු හිතකට ඇතිවෙච්චි මහා විතක්ක හතක් පෙළව පෙළ ගැහුණා ගුණ වුණා ඉතින් ඉස්සල්ලාම ඇතිවෙච්ච විතක්කය තමයි මේ අප්පිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස කියන එක ඉතින් මේ විදිහට ඒ ධර්ම හත නැත්නම් විතක්ක හත පහළ වෙනකොට සරුවච්චන් වහන්සේ නිගදායේ සුසුමාර්ගිරේ වැඩ වාසය කරමින් ඒ තමන් වහන්සේගේ දරුවෙක්ගේ හිතේ පහළ වෙච්ච ඒ අදහස් දැකලා ඒක තියෙන වටිනාකමත් ගුණවත් අනු මේ මත කිරීමක් වශයෙන් අනුග්‍රහයක් වශයෙන් ඒ ස්වාමීන් වහන්සේ ඉදිරිපිට පෙනී ඉඳලා මේක බොහොම හොඳයි නමුත් මේක තව පොඩි අඩුවක් තියෙනවා මේ හතට අටවෙනි එකත් එකතු වුණා නම් බොහොම හොඳයි කියලා සරුවචනංශයේ අටවෙනියට මේ නිප්පංච රාම නිප්පංච රතිය කියලා අලුත් විතක්යක් එකතු කරා ඒකට වල මේක සම්පූර්ණ කරලා උන්වහන්සේකින් නැවතත් තමන් වහන්සේ වැඩ සිටින්න ගිහිල්ලා එතන වැඩ සිටි සංඝයාට මේක ප්‍රස්තුත කරගෙන ධර්ම මාතෘකාවක් මතු කරන සඳහන් කරනවා මහණෙනි මේ ශාසනයේ මට මගේ ඒ සර්වඥතා ඥාණයට වැටෙනවා විවේකීව වැඩ වාසය කරන තමන්ගේ නිස්සරණ අධ්‍යාසයෙන් කටයුතු කරන කෙනෙකුට ශාසනික සාරය වශයෙන් ගත හැකි මහා පුරුෂ විතක්ක අටක් මට මතක් වෙනවා. ඒවා සාමාන්‍ය පුරුෂයෙක් විතක්ක කරනවා නම් මහා පුරුෂ විතක්ක වශයෙන් සඳහන් කරන්නේ ඒ සාමාන්‍ය කාමයට බරව කාම ආශාවෙන් කරන විතක්ක නෙවෙයි. ඒකට පටිසෝතගාමීව කරන විතක්ක. මේ මේව දිහා බලනකොට සාමාන්‍ය තර්කෙකුත් තියෙනවා. නමුත් මේ තර්කයේ අනුදිගේ යන අනිත්‍යවට වැඩිය මේක උඩු උඩුගම් බලා යන ගතියක් තියෙනවා. අපි මෙහි පළවෙනි එක ඉදිරිපත් කරගත්තේ අපිච්චස් සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස කියලා අල්පේච්ඡන් සඳහායි මේ ධර්මය මහිච්ඡාව ඇති බොහෝ විශාල ප්‍රාර්ථනා ඇති යන මේ ධර්මයෙන් වැඩ ගන්න බෑයි කියලා. ඉතින් මේකට නිදර්ශන වශයෙන් සරුවචන් වහන්සේගේ නිදර්ශනය ගත්තා. ත්‍රිශක්ති රජ වෙන තරම් පින් ඇති වුණාට ඊටාම අල්පේච්ච වූ ජීවිතයකට බැහැලයි ඒව එකක් අනුගමනය කරමිනුයි එවැනි ධර්මයක් දේශනා කරමිනුයි මේ බුද්ධ කෘත්‍ය කළේ. ඉතින් මේ කටයුත්තට අනුරුද්ධ ස්වාමීන් වහන්සේට බහින්ද බහින්ද උනේ මහා ඇබැග්ගකින්. මහා කරදරයකින් නැත්තම් මහා පටලැවිල්ලකින්. ඒ මොකද සර්වඥන් වහන්සේ තමයි මේ ශාක්‍ය දනව්වේ මේ ශාක්‍ය රාජවංශයේ ඊගාව උතුම්නීරි කුමාරයලා හිටියේ. යුවරජ වෙලා හිටියේ. ඉතින් ඒ ඒකේ තියෙන ඒ යුවරජ භාවයේ තියෙන මේ භයානකම හොඳට වැටේලා හිටපු මේ කුමාරයෝ 29 වෙනි අවුරුද්ද සම්පූර්ණ වෙනකොට පැදුරටත් නොකිය දවල් ඉන්නේ රෑ හඳ පානි තමයි මාලිගාවෙන් පිටත්. සම්පූර්ණ ඒ යොදලා තිබුණු ආරක්ෂාවල් ඔක්කොම කඩා බිඳගෙන පැනලා ගිය ගමනක් කි. එයින් ගියාට පස්සේ සුද්ධෝදන රජුණන්ට ඇතුළේ මහ විශාල හිකයක් අඩුපාඩුවක් අර බලාපොරොත්තු වෙච්ච ඊගාව කෙනා නැති වුණා. ඊට පස්සේ යන්තම් හරි දැනසලා හිටියේ ওই රාහුල පුංචි කුමාරෝ දිහා දැකලා. අවුරුදු 7ක් ගියාට පස්සේ සර්වචන්නාද පණිවිඩ 10ක් කරලා 10 වෙනි පඩේ සාකදේ පණිවිඩේ සාර්ථක වුණාට පස්සේ කිඹුල්ලප්පුවට වැඩියා. වැඩිලා දෙවෙනි දවසේ වෙනකොට අර ඊගාවට යාන්තම් බලාපොරොත්තු තියාන තුන අංකුරය තමයි රාහුල භද්‍ර කුමාරයන් වහන්සේ උන්වහන්සේත් සර්වචනාංශේ මාලිගාවට මේ පන්සලට අරගෙන ගිහිල්ලා පැවිදි කරා. පැවිදි කරාට පස්සේ සුද්ධෝදන රජුරවන්ට රජ පෙළපතක අවසාන පුරුක වශයෙන් ඇතිවෙච්ච සංවේගයේ මෙතකයි කියලා නෑ. ඊට පස්සේ සර්වචනාංශ ඉදිරියට ගිහිල්ලා මතක් කරා ස්වාමීන් වහන්සේ මම මේ අප්පා කෙනෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට මම මේ මතක් කරන්නේ අනේ අඩු ගානේ මට වරයක් ඕනයි කියලා. මේ සර්වචනාංශ කිව්වා හොඳයි මහරජ කැමැති වරයක් ගන්නයි කියලා. ඒක මම වරයක් ඉන්නවා ඊට පස්සේ කවදාහක්වත් අම්මා අප්පා කැමති නැතුව දරුවෝ පැවිදි කරන්න එපා කියලා. එදා පටන් අද වෙන මේ ශාසනයේ පවතින දෙයක් තමයි ඒ දෙමාපියන්ගේ අවසරය ඕනේ. කොහොකසේ නමුත් සුද්ධෝදන රජුන්ට ඇතිවෙච්ච පාඩුව සංසිඳුනේ නැහැ. සාදුද්ධෝදන රජු කොහොම නමුත් නායකාරයෙක් නොවන විදිහට සර්වඥාන් වහන්සේ වැඩවා පැමිණලා පළවෙනි දෙවෙනි දවස් වෙනකොටම සෝවාන් කළා ඊට පස්සේ අනාගාමී අරිහත් මඟ පිළිවෙලින් පිරිනම් පාන දවස් 7කට විතර ඉස්සර වෙනකොට රහත් කරන තරම් සර්වඥාන්සේ කෘතවේදී වුණා ඥාතත්ත්ව සංග්‍රහයේ. ඒ රජපෙළපත පිළිබඳව විශාල ඉගයක් තමයි ඇති වෙන්නේ. සුද්ධෝදන රජුගේ අභාවයෙන් පස්සේ ඇමති මණ්ඩලය රැස් වෙලා කල්පනා කරා පුතෙක් නැහැ පුතාට පුතෙක් නැහැ. ඒ නිසා සුද්ධෝදන රජුගේ પરම්පරාවේ රුද්ධෝදන, සුක්ඛෝදන, අමිතෝදන, දෝතෝදන, සුක්ලෝදන කියලා පස් දෙනෙක් සහෝදරයෝ හිටියා. දැන් මේ ලොකු අයියා තමයි සුද්ධෝදන ඊට පස්සේ සුක්ඛෝදන. දැන් සුක්ඛෝදන රජුලන්ගේ තමයි ඊගාවත ඒ සහෝදරට තමයි රජකම යන්නේ. එතකොට ඒ ඇත්ත නැති වෙලා. ඒ ඇත්තට හිටිය අනුරුද්ධේ මහානාමී කියලා දරුවෝ දෙන්නේ. ඉතින් මේ දෙන්නට දැන් ඔන්න රාජ නීති අනුව රජකමට යනවා. ඉතින් මේ දෙන්නට තීන්දුව කරා එක්කෙනෙක් දැන් එතකොට තවත් ප්‍රශ්නයක් තමයි ශාසනය ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිරෙනවා. ශාක්‍ය වංශය කිව්වහම ලෝකෙටම මුතුන් මල්කඩක් වෙලා ශාක්‍ය ශ්‍රී මුනිඳුරන් වහන්සේගේ වැඩපිළිවෙල. ඒ ශාක්‍ය වංශික මහා නම්බුකාර జాතිය කෙසේ නමුත් ඒ අතන්ට පවුලක් වශයෙන් තීන්දුව කරන්න උනා එක පවුලකින් එක එකක් සාසනයට පූජා කරන්න ඕනේ. ඒක සාසනික ඉල්ලීමක්. අනිත් එක දැන් මේ සුක්ලෝදන પરම්පරාවේ ඇති වෙච්ච එක දැන් රජකමටත් එක්කෙනෙක් ඕනේ. දැන් දෙන්නට දෙන්නෙක් ඉන්නවා අනුරුද්ධේ මහානාමයේ කියලා. මේ දෙන්න තීන්දුව කරගත්තා එක්කෙනෙක් දැන් අපි පැවිදි වුණා එක්කෙනෙක් අපි රජ වෙමු. මේ දෙකම දෛවෝපගතව පැමිණිච්ච ඉල්ලීම් දෙකක්. ඊට පස්සේ මහානාම රජුරෝ ටිකක් කොයි එකකටත් වගේ මහානාම කුමාරයෝ කොයි එකකටත් රොට්ටු කෙනා. එයා කිව්වා එහෙනම් මම මේ පැවිදි වෙන්නම්. ඒක මේ අල්පේච්ඡෝ වැඩක්. තාමත්ම ලද දෙයින් යැපෙන්න ඕනේ සාමාන්‍ය කියනවා මේ බාලදක්ෂ ව්‍යාපාරේ වැඩක්. සර්වඥයන්ගේ මොනම දෙයකින්වත් අපිට මේ සුඛෝපභෝගී දේවල් පොරොන්දු වෙන්නේ නැහැ. පොරොන්දු වෙන්නේ පාංශු කුල සිවුරයි, පින්ඳ පාත පාත්‍රෙයි, පාත්‍රයට ලැබෙන පින්ඳ පාත ටිකයි, ගස්මුල රුක්ක මූල සේනාසන ආරණ්‍යගත ජීවිතයයි, ඌතිමුත්ත දේශජ්‍යයි පමණයි. ඒ නිසා අනුරුද්ධ කුමාරෝ කියලා කියන්නේ කවම කවදාකවත් නෑ බෑ කියන දෙක ඇහිලා හැදිච්ච කුමාරෙක් නෙවෙයි. ඒ තරම්ම පින් පිරිච්ච කුමාරයෙක්. ඉතින් මෙයා කිව්වා එහෙනම් මම රජකම කරන්නම්. අනුරුද්ධ කුමාරෝ පාර ගත්තා පැවිදි වෙන්න යන. පැවිදි වෙන්න ගිහලා අනුරුද්ධ කුමාරෝ කිව්වා මේ රජකම කිව්වට ඔය සුකුමාර ජීවිතයක්ම ගත කරන්න හම්බ වෙන්නේ නැහැ. එදා පැවතිච්ච රජකම හැටියට රජුරෝ සීසාණ්ඩක් වෙනවා. කුහුරු අසපිටුව පහළ වෙන්න දෙන්න බෑ. සේරම බලාගෙන යන කරන්න ඕනේ කියලා. ඒක අනුරුද්ධ කුමාරෝ අනේ එව්වනම් මට බෑ. මම රජකම දෙකට මේ සිංහාසනේ ඉන්නම්. ඌව කරන්න බෑ. එහෙම කරන්න බෑ. අපි මේ අපිට වගකරන්නේ මොකක් වගකීමක් ඒ නිසා මේ කෙත්වතු බලන වැඩ, රාජනියෝග ක්‍රියාත්මක කරන වැඩ, සීසාන වැඩ කරන්න වෙනවා. ඊට පස්සේ බෑ එහෙනම් මල්ලි රජ වෙන්න මම මහාන වෙන්නම් කිය. අන්න ඒ වගේ මේ ස්විප් එකක් හදනවා වගේ නැත්තම් පොට්ට ජහන්ස් කියලා කියන්නේ. අන්න ඒ වගේ තමයි දෙන්නට දෙක විගුණේ. ඊට පස්සේ අනුරුද්ධ කුමාරෝ පැවිදි වෙන්න ගියා. මහානාල කුමාරෝ රජ වුණා. ඒ එවැනි සුකුමාර ජීවිතයක් ගත කරපු අනුරුද්ධ කුමාරයෝ පැවිදි වෙලා මේ රහත් වෙන්න ඉස්සල්ලා එතුමට ලෝකේ තේරිච්ච හැටි මේ. එතුමා එතෙක් කල් හිතුවේ පොහොසත් කියලා කියන්නේ පින්වන්තයි කියලා කියන්නේ වාසනාවන්තයි කියලා කියන්නේ මහිච්ඡතාවය කියලා. බොහෝ දේවල් සැප සම්පත් කියලා. නමුත් මේ ඒ චේතියේ සුවිරති කියන විදිහට ඉසීටි ඉන්නකොට ඌපකට්ටෝ අපමත්තෝ සල්ලේකෝ පැත්තකටලා විවේක වෙනකොට තේරෙනවා මේ දේවල් එකතු කරගන්නවයි කියලා කියන්නේ පුදුමාකාර හිරගයක්. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් Taman ඉන්න හිරගේ සායම් කර කර පිත්තලමඩු බැඳ බැඳ බැඳ ඒ වගේ තියෙන සරමේරු ලොක් පිරිසිදු කර කර පිරිසිදු කරකට ලොකු ආඩම්බරයකින් කියනවා මම ඉන්නේ ලොකු හිරගයක කියලා. ඒක තමයි සායම් කර කර ඉන්නේ. ඒක තමයි උදේ ඉඳලා හැන්දානකම් අපි උප කර කර ඉන්නේ. මේකට කරන මේකෙන් කරන බන්ධනේ දිහා බලනකොට ඉරගයක්. නමුත් මේ අල්පේච්ඡ ජීවිතේ ඊටාම ඉච්ඡ කියන කැමැත්ත අල්ප වූ අඩු ආසාවක් සහිත ජීවිතයක කෙනාට විතරයි මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මය. මෙන්න මේක දැනුණාට පස්සේ තමයි අනුරුද්ධ ස්වාමීන් වහන්සේ හිතුනේ මේක ලෝකයාට එන පුරුද්දට ඇබ්බැහියට පැවැත්මට අනු වෙන චින්තනයක් නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම පුරුෂ චින්තනයක් නෙවෙයි මහා පුරුෂ චින්තනයක් කියලා පැවිදි ජීවිතය නැත්නම් බුද්ධ පණිවිඩය නැත්නම් බුද්ධ ධර්මයේ පිටු කරන දක්වනකොට උන්වහන්සේට වැටහුනේ අප්පිච්චසායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස අල්පේච්ච කෙනාටමයි ධර්මය කවදාකවත් මහිච්ච කෙනාට නෙවෙයි. නමුත් සුද්ධ වශයෙන් කියන්න පුළුවන් ලෝකායත සෑම ශාස්ත්‍රයක්ම ලෝකායත සෑම ශිල්පයක්ම ලෝකායත සෑම පිළිගැනීමක්ම මහිච්ඡතාවය මතයි තියෙන්නේ. මේ චීනට වඩා සැප සම්පත් සහිත සැප සම්පත් බලාපොරොත්තු වෙන අපි බාහිරේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන බාහිර ආයතන හයේ උන්නෝව වැඩි කර ගැනීමටයි අපි මේ තේරම ශිල්ප ඉගෙන ගන්න තියෙන්නේ. ඔත් මේ සේරම උදේ ඉඳලා හැන්දනකම් කල්පනා කරන විතක්ක කරන තා විතක්ක කරන්නේ විචාර කරන තා විචාර කරන්නේ වැඩියෙන් රූප ශබ්ද ගන්ධ රස පහස දහක ලබා. නමුත් මේ මහා පුරුෂයාට ඇතිවෙච්ච මහා පුරුෂ විතක්කේ තමයි අපිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. ඒ නිසා මේ රැල්ලේ මේ ගැල්මේ මේ හැල්මේ යන කෙනාට කවදාහක්වත් ධර්ම වටහා ගන්න අමාරුයි. ඒ නිසා ඒතර සිද්ධ වෙනවා ඒකේ ආකල්පමය දෘෂ්ටිමය වෙනසක් ඇති කරගන්න. එහෙම නැතුව මේ මහිච්ඡතාවයට පහඳින ගමන් මහිච්ඡතාවයට උදෙන්ලා හැඳ වෙනකම් වැඩ කරන ගමන් ඒ අල්පේච්ඡතාවයට ගැලපෙන ධර්මයක් අවබෝධ වේවා කියන එක <clears throat> මේ බගෙන් පිටහට බලාපොරොත්තු වෙනවා වගේ. ආවංගෙන් අං බලාපොරොත්තු වෙනවා වගේ. නිසා කවදා හෝ අපි බාහිර වස්තු සම්බන්ධයෙන් බොහෝ දේවල් බලාපොරොත්තු වුණත් නැතත් අල්පේක්ෂතාවයේ මූල ධර්මයක් වශයෙන් ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගන්න වෙනවා. අන්න එතකොට මේ ජීවිතය කොල්පිට පා ගන්න වගේ දෙපැත්තෙන් මේ පැත්ත පාගනකොට මේ පැත්ත උඩ යනවා. මේ පැත්ත පාගනකොට මේ පැත්ත උඩ යනවා. අල්පේක්ෂතාවයට හිත තියෙනවා මහිච්ඡතාවයට වැඩ කරනවා. පුදුමාකාර දෙලොවක් අපේ හිරවිල්ලක් සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙන්නේ යෝගාවචරයට විතරයි. පූර්ණ කාමභුවියක ගත කරන කෙනාට මෙවැනි බණ අහන්න කැමැත්තකුත් නැහැ අහන්නෙත් නැහැ අහන්න අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ මෙහි ඇති තර්කයක් වැටහෙන්නෙත් නැහැ යත් මහිච්ඡතාවයෙන් ඉපදিলা මහිච්ඡතාවයට වැඩ කරලා මහිච්ඡතාවේ මැරලා යනවා ඒ වගේම සෝවාන් වෙච්ච රහත් වෙච්ච යත්තන්න මේ ප්‍රශ්නේ එන්නෙත් නැහැ යත දන්නවා ලෝකයේ ජනගහණයෙන් 99.999ක් මහිච්ඡතාවයට වැඩ කරත් ඒක වැරදි නම් වැරදිමයි ඒක පිළිබඳව දෙතාවර භාවයක් නෙවෙයි හොඳටම අල්පේච්ඡතාවයේ මූල ධර්මයක් වශයෙන් නෙවෙයි ඒක ප්‍රතිපදාවක් වශයෙන් සහ සමාජ සාක්ෂාත් කරන්නේ වශයෙන් මේකට ගිය කෙනාට ප්‍රශ්නකුත් නැහැ. ඒ නිසා යෝගාවචරය ඉන්නේ මේ රෝල් දෙක මැද ඇඹරි ඇඹරි තමයි. ඒ කියන්නේ භාවනාවට බහැපු කෙනා. ඉතින් ඒක නිසා අර පූර්ණ මහිෂ්ඨතාවයේ හිරපැත්තන්ටත් වඩා නැත්නම් අල්පේච්ඡතාවයට ගොඩනගව ගොඩ වෙච්ච කෙනාටත් වඩා අනුකම්පා කටයුතු කරනකයි ඉන්නේ යෝගාවචරය. ඒක නිසා අල්ලපුවත්තක් නැති පය ගහුවත්වත් නැති අත්මැද මේ නැත්තඳ ඒ ධර්මයේ ආරක්ෂාව කල්යාණ මිත්‍ය ඇසුර එහෙම නැත්නම් ලැබිය යුතු ඒ අනුග්‍රහ නොලැබී ගියොත් හරි වෙහෙසකර තත්ත්වකටපත් වෙනවා ඒක නිසා සර්වඥන් වහන්සේ දැනටමත් යෝගාචර තත්ත්වයටපත් වෙච්ච ඇත්තඳ මේක මේ දෙකට දෙතාවර වෙච්ච මේ தত্ত্বය ප්‍රායෝගික ඒකාග්‍ර භාවයකට නැත්නම් ප්‍රායෝගික තේමාවකට අරගෙන දෙන්නයි මේ කොටස මේ කාරණා නැවත සංඝයා වහන්සේලාට දේශනා කරා. ඉතින් මේක මම දැන් මේ සූත්‍රය නම් ගොඩක් කිව්වේ පැවිදි වුණාට පස්සේ මේ වගේ සූත්‍රයක් මම ගිහිව ඉන්න කාලේ කියෙවුවා නම් මට විශාල ප්‍රශ්නයක් මතුවෙනවා. මේ කියන කාරණා අපිටද මේ කියලා දෙන්නේ නැත්නම් ඒ කියන්නේ මම ඒක ජීවෙන් කල්පනා කරනවා සංඝයා වහන්සේලාට නේද ඒක නිසා අපිට වැඩක් නැහැ. මේ කතා කරන්නේ හැමදැනම අපිච්චස්සායම් භික්ඛවේ ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡත් බික්කවේ කියලා මේ කතාව නිසා අපි පූර්ණ සමාජිකත්වේ නෑ. ඒ නිසා අපිට මේකේ කර්ම තේරුම් ගන්න වැඩක් නෑ. මේ පාලි කියවල අපිට වැඩක් නෑ. ඒ නිසා අපි හරි කාලකන්නේ, පව්කාරයි. අපිට මේක වැඩක් නෑ කියලා හැමදාම ඉතින් අර උඩ තියෙන වටිනා හඳ දිහා බලන බිම ඉඳලා කෙඳේ ගන්න කෙනෙක් වගේ මේ සූත්‍ර කියවනකොට මට දැනුනේ මහා වෙන් වෙච්ච කොටු වෙච්ච තන් වෙච්ච තත්ත්වයක්. ඒ මොකද මේක මට නෙවෙයි කියලා කියන්නේ. ඒක ඇත්ත තිබුණත් නැති තිබුණත් මට ඒකට සාමයක් ගත්තේ නෑ කියලා. මේ බුරුමේ ගියාට පස්සේ මට මතකයි පිය සුබදාරාම ස්වාමීන් වහන්සේත් හම්බෙලා මම කීපතාවක් අහලා තියෙනවා ප්‍රශ්නේ. ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර කියලා කිව්ව වැඩේ මොකද්ද? අපි තාම ඉතින් නෑනේ අපි මේ තාම ගොඩ ඉඳගෙන වතුර පීනන දේවල් පිළිබඳ පොත් කියලා කිව්ව වැඩේ මොකද්ද? වතුරට බහලා නෑ. ඉතින් දන්නා ගමනින් ඉතින් ස්වාමීන් වහන්සේලා කියනවා නෑ නෑ ඕක ඉතින් සංඝයාට ගියඳක් යෝගාවචරත්තන තමයි කියන්නේ කියලා කොහොම වුණත් ඔය පල්ලෑ මන්ත්‍රෙින් නැත්නම් කුකුසා හීනමානයක් කහටක් විතර පහළ වෙනවා අපිට නෙමෙයි කියන්නේ කියලා. ගුරු මේ ස්වාමීන් වහන්සේලා මේවා කියලා දෙනකොටත් නිතරම අන්නේ හීනමානේ නැතිකරන අර්ථ කතාවක් දෙනවා සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ කාටත් බික්කු කියන නම ගැලපෙනවා කියන්නේ. දැන් කාලේ හැටියට කියනවා නම් සංසාර බය දන්නේ නැති සංසාර බයෙන් ගැලවීම කටයුතු කරන නැති පැවිද්දටවත් බික්කු කියන්න වටින්නේ නැහැ මේ වැඩ කරන්නේ නැත්තම්. ඒක හැබැයි කියන්න හොඳ නැති වචන. මොකද ඒකට කියන කෙනාගේ සෞඛ්‍යයට හොඳ නැහැ. නමුත් අපිට අනිත් පැත්ත ගන්න පුළුවන් සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවෙන්න කටයුතු කරන්නා වූ අබුත් අබෞද්ධයාට භික්ෂුව කියලා කියේ. ඒ මොකද ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඔය ප්‍රශ්නමටම බුදුරජාණන්සේ කටහරලා භික්කවේ කිව්වේ. එක්කෙනෙක්වත් ඔය සම්ප්‍රදාන කුල පැවිද්දක් කරගෙන තිබුණෙත් නැහැ. උපසම්පදා වෙලා හිටියෙත් නැහැ. නම හොඳටම දන්න උපස්ථාන කරන කාලේ මේ පස් දෙනාම කටයුතු කරන්නේ සංසාර බයෙන් ගැලවෙන්නයි. සංසාර බයේ බය දක්න සුළුයි කියලා. ඒ නිසා ගිහි වුණත් පැවිදි වුණත් අන්න එවැනි අෂ්ටකතනයක් තබා ගැනීම වටිනවා. නමුත් මම දැන් භික්ෂුවක් වශයෙන් මට මතක් කරන්න පුළුවන් මෙන්න මේ අල්පේච්ඡතාවයේ තමයි භික්ෂු ජීවිතයේ තේමාව. මට විනය උගන්වපු ඒ ග්‍රීක ස්වාමීන් වහන්සේ එක වෙලාවකදී කිව්වා මේ භික්ෂුන් වහන්සේලා පාවිච්චි කරන්න හරුවචන් වහන්සේ විසින් අනුමත කරන ලද මේ මූලික ද්‍රව්‍ය කිසිම දෙයකට කිසිම දෙයකට ගිහියෙක් ගන්න කරන්නේ නැහැ කියලා. ඊයන ප්‍රයෝජන නැති මොනම දෙයක්වත් භික්ෂුවකට අත්‍යවශ්‍ය කාරණා වශයෙන් පෙන්වන්නේ නැහැ. අපිට කියන මේ තන තන වැටලා තියෙන සිවුරක්, කෑලි වලින් අහුලගත්ත සිවුරක් දැක්කට කවුරුවක්වත් හොරකම් කරන්න ගන්නෑ. මොකද පාංශුකුල සිවුරක් තියෙන්නේ. ඒක මේ අතනේ මෙතන ඉඳලා හිඟන්නේගේ ගෑලි මූට්ටු කරලා ගත්ත රෙදි කෑල්ලක් වගේ. ඒකම හිඟාගෙන ගිහිල්ලා ආපු කැම ටිකක්. හිත හිඟන්න ගන්න කබල පාත්‍රේ හන්දියක් කියලා හන්දියක තියලා ගෑනේ කවුරු හොරකම් කරන්නේ. හොරකම් කරලා ගිහි උඩදී වැඩක් නැහැ ඕකේ. ඒ වගේම රුක්ක මූල සේනාසනයක් ශූන්‍යාගාරයක් කැලයක් කාගවත් මේ ඊර්ෂ්‍යාවට ක්‍රෝධයකට මානයකට ලක් වෙන්නේ නැහැ. පුතුමුත්ත බේසජ්ජයක් කවදාකවත් ලක් වෙන්නේ නැහැ. එයින් එපිටට අපි අඩිය තිබ්බ ගමන් ඉන්නේ ගිහියන්ගේ අයිතිවාසිකම් සහ අපේ අයිතිවාසිකම් අතර ගැටුමක් ඇති වෙනවා. අපි කියන්නේ පැවිද්දක්. ඒ නිසා අල්පේච්ඡ භාවයේ නම් විසු ජීවිතයේ මුල සිට අග දක්වාම සඳහන් වෙලා තියෙනවා. සර්වත්‍යං සඳහන් කරලා තියෙනවා. පරපටිපද්දා මේ ජීවිකාදී වික්‍රේ අභින්නම් පච්චවෙච්චි තබ්බා. අපේ මේ ජීවිතේ ඒකාන්තයෙන් අනුහා බැඳිච්ච ජීවිතයක් බව නිතර මතක් කරන්නේ කියලා. ඉතින් මේක අමාරුයි ඒ ගිහි කෙනෙකුට ඒ ධර්මයේ ඒ තාලෙන්න තේරුම් ගන්න. නමුත් අපි මේ භාවනා වැඩපිළිවෙලට ආවොහම අපි සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ මේ භාවනා මධ්‍යස්ථාන දෙන කැමැකින් යැපෙන්න. ඒ දෙන පහසු කණ්ඩකෙන් යැපෙන්න. එතකොට අනිවාර්යයෙන්ම අල්පේච්ඡතාවයකට අපි එකඟ වෙන්න වෙනවා. මෙන්න මේ අල්පේච්ඡතාවය මේ විදිහට සරුවච්චන් වහන්සේගේ අනුශාසනාවක් නොවුනා නම් අපිට හිතන්නේ මේ නැති බැරි කමට කරනවා කියලා. නෝන්ජල් කමට කරනවා කියලා. බය ආදු කමට කරනවා කියලා. නමුත් සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා අපි යහවසක් මතක් කරගත්ත විදිහට කොච්චර සුඛෝපභෝගී වස්තු තිබුණත් මේ අල්පේචු වස්තුව තරම් සැපයලවන නිවනට බර වෙච්ච තවත් ක්‍රමයක් නැහැ. ඒක නිසා අල්පේච්ඡ මහයිච්ඡ කියන දෙකෙන් ලෝකයා එක වාදකයන් කියොත් අනිවාර්යයෙන්ම දිනන බහුජන මතයට යන ලෝකයේ පිළිගත් සම්මතය තමයි මහිච්ඡතාවය. සත්‍ය පවතින්නේ එතන නෙවෙයි. සත්‍යයේ කවදාකවත් මහිච්ඡතාවය පවතින්නේ නැහැ. පවතින්නේ අල්පේච්ඡතාවෙමයි. මේට අමතරව තව කියන අත්‍රිච්ඡතාවය කියලා එනවා. අත්‍රිච්ඡතාවය කියන්නේ භයානක රෝගයක් කොච්චර ලබනත් වන්දිකම්. මේට වැඩිය තව ටිකක් ඉන්නකම්. නිසා අල්පේච්ඡතාවය, අත්‍රිච්ඡතාවය, මහිච්ඡතාවය කියන්නේ ඉච්ඡත්වයේ කැමැත්ත තියෙන විවිධ රෝග. ඒකේ වඩාම හොඳ රෝගය තමයි අල්පේච්ඡතාවය. ඉතින් අපි ඒකට වෙලා ගත්තා. කෙසේ නමුත් සර්වඥාන්සේ මේ සංඝයා වහන්සේලාට මේ විතක්කාට සඳහන් කළා. අද මේ මාතුකා කරගත්ත පාඩියෙන් ඒක පිළිබඳව විවරණයක් කරන්න ඉඩ සපයා ගන්නවා. අපිච්චසායම් බික්කවේ ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡසායත් ඉතිකෝ පනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං මානේ මම විසින් මේ ධර්මය අල්පේච්ඡන් සඳහාය මහිච්ඡන් සඳහාය නොවේයි කියන ලද්දේ කුමක් අදහස් කරනවාද නැත්නම් කුමක් කොමන විස්තරයක් මේකේ තියෙනවයි කියලාද මම මෙහෙම කිව්වේ කියලා සර්වතන් වහන්සේම මේ ප්‍රශ්නය සංජානන සිතින් ඇසී යුතු ප්‍රශ්නයක් සර්වතන් වහන්සේ විසින් කත්තු කම්මිතා ශීර්ෂයේ උත්තර දීමේ ශීර්ෂයෙන් නගන ප්‍රශ්න. මහන්නේ මේ සර්වඥන් වහන්සේ විසින් මේ දේශනා කරන ලද අල්පේච්ඡතාවය හොඳය, මහේච්ඡතාවයේ ධර්මෙ නැති කියලා අදහස් කරේ කුමක්ද? ඒ කුමක් අරමුණු කරගෙනද මේක දේශනා කරේ කියන වචනේ සර්වඥන් වහන්සේ අහලා ඒකට දෙන උත්තරේ නැත්නම් අපි කියන්නේ අර්ථ කතාව තමයි ඉද බික්කවේ බික්කෝ අප්පිච්චෝ සමානෝ අප්පිච්චෝති මං ඥානෙයොන්ති නෛච්චති මෙතනදී මහණෙනි එක භික්ෂුවක් ඉන්නවා මේ බණ අහලා ඊටාත්ම තමන්ගේ තුනේ මහේච්ඡ ගති නැත්නම් ගිහි ගති අතහැරලා හොඳට අල්පේච්ඡ ගති පුරුදු කරගෙන ඉන්නවා නමුත් ඒ භික්ෂුව අල්පේච්ඡ භාවයෙන් පරිපූර්ණත්වයට යන්නේ මම අල්පේච්ඡයි අනුන් දැනගැනින්න දැනගන්න නැත්නම් හොඳයි කියලා කල්පනා කරන දවසේ කියලා කියනවා. ඕක තමයි සාසනේ ප්‍රඥාව කියන්නේ. අල්පිච්ඡ අපිච්ඡෝ සමානෝ අප්පිච්ඡෝති මං ඥානෙයොන්ති इति නෛච්චති. අල්පේච වූයේ නමුත් මම අල්පේච්‍යයි රට්ටු දැනගන්නවට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා මෙතනදී ඔය ස්වභාව ධර්මයේ තියෙන ඒ දෙකට දෙතාවර වෙච්ච ගතියට සාසනික ප්‍රඥාවෙන් දෙන උත්තරේ මේකයි. සම්පූර්ණ අල්පේච්‍යව ගත කරාට කිසි කෙනෙක් මාගේ අල්පේච්ඡ භාවයේ නොදනියවා කියන අදහසෙන් තමයි හැසිරෙන්නේ. මෙතන තමයි අල්පේච්ඡතාවයට යන එකත් ස්කවුට් කැම්ප් වලට යනවා. එහෙම නැත්නම් අපි හයික්ස් යනවා, පික්නික් යනවා කියන එක කෑකෝ ගහගෙන කරන්නේ. අපි බාල දක්ෂෝ කියලා ටයි ගහගෙන, කෝට් ගහගෙන, මෙඩල් ගහගෙන කරන්නේ. සර්වඥාන්ස මතක් කරනවා හොඳ බාල දක්ෂයෙක් කියන්නේ. රටුත් එක්ක ඉන්නකොට බාල දක්ෂකම පේන්න අරින්න එපා. ඒ සඳහා උඹ ළඟ විශේෂ ඥානයක් ඕන. ඒක තමයි සාසනික ඥාන. ඒක තමයි ලෝකේ නැති එක. ලෝකේ තියෙන කොයි දේ ඉස්සිස් කියලා උස්සලා පෙන්නන එකයි කරන්නේ. මේකේ අමාරුම ලෝකයට හිතා ගන්න බැරි නිස්සරණයට බර ඒ වගේම මධ්‍යම ප්‍රතිපදාවට බර ආර්ය අෂ්ටාංගයට බර අමාරුම ප්‍රතිපදාව ක්‍රියාත්මක කරනවා නමුත් ඒක රට්ටු නොදනීවා රට්ටු නොදකීවා කියලා ඒ සඳහා විශේෂ ඥානයක් තියෙනවා ඒ නිසා විශේෂ හමක් පොරව ගන්නවා පිටින්. ඉතින් මේක ඕන තරම් කියන්න පුළුවන් වංචාවක්, චාටුවක්, විතර රට රැවටිල්ලක් කියලා. නමුත් සරුවචනාංශය දන්නවා කරන අයට තේරෙයි එහෙම නැතුව ඒ පිටහම ගලවලා ගියොත් හැම ගහපු වැක්සියෙකුට දෙනකට එළ දෙනකට මොන්නම තැනකවත් ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා. උඩ හිටියොත් ඇටමැස්සවන්නේ. වතුරට ගියොත් මාළු කොටනවා. උලගේ පහ වුණත් දාන. ඒ නිසා යෝගාවචර தත්ත්වයට යනකොට අල්පේච්ච වෙනකොට මේ හැම ගහක් දෙනක් වගේ හැම පැත්තෙම කෙනෙහිලි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා පිටින් හැම පුරව ගන්නවා අල්පේච්ච බව අනු නොදනීවා කියලා. මෙන්න මේකයි අල්පේච්ච කියලා කියන්නේ. ඒ නිසා සාමාන්‍ය තර්කයට අහු වෙන ලෝකඥාණයට අහු වෙන අල්පේච්චතාවය මේකේ අයන්න අයන්න වගේ බාලාංශ පන්තිය. කොහොමද පුරුදු කරන්න ඕනේ අල්පේච්ච වෙලා අප්පිච්ඡෝතිති මං ඥානෙයුන්ති අප්පිච්ඡෝති මං ඥානෙන්ති इति නෛච්ඡති මම අල්පේච්ඡ බව කාටවත් වැටහෙන්නේ නැත්නම් හොඳයි කියලා අල්පේච්ඡකමක් ඇති කරගන්න. ඒක ඉතින් මහිච්ඡකමට බොහොම සමානයි. උපමාවක් විදිහට කියනවා නම් තමන් උපමාවත් එක පටලවා ගන්න යන්න එපා. මම උපමාවක් අතින් කියන්නේ තමන් ගන්නවා ප්‍රතිපදාවක් කොල්ලෙක් පැත්තේ මං කියනවා නම් කියන්නේ මම ඊට පස්සේ පාටි වලට ගියාට බොන්නේ නැහැ. මස්මාළු කන්නේ නැහැ. එනකම් පාටි යන්නේ නැහැ. ඉතින් ඔහොම ඉඳ ගියාම ඉතින් අනන්තවත් අපේ යාළුවෝ සහෘදයෝ එයත් අපේ තියෙන මේ සහෝදරකම පෙන්වන්න අපේ තියෙන සමගිය පෙන්වන්න බොහෝ විට ඒ වගේ සංഭാෂණ වල ඇති කරනවා. ඒවට ඉතින් සාමාන්‍ය ගෙවල් දොරවල කනවට වැඩිය බීන જાති, රස කැවිලි જાති, මස් මාංශ රස කරගන්න. ඉතින් එහෙම එකට අල්පේච්ඡතාවය පිළිබඳ හැඟීමක් ඇති කෙනා ගියාට එයා උත්සාහ කරනවා පුළුවන් තරම් ඒ ගෙදරදී කන කෑම වෙන වෙලාවට කෑම ටිකක් ගන්නවා. එහෙම නැතුව මේ අර අවස්ථාව හම්බුනට කාපිරි ඇට්ටෝම් ගෙදර ගියා වගේ කන්න පටන් ගන්නෑ. අරසා වෙනවා. නමුත් යාළුවා ඇවිල්ලා කියනවා මස් ටිකක් කන්න ඕනේ, බොන්න ඕනේ. ඕ ඒ හොඳ වැඩ. ඒක කරගෙන කලින් හරි මම කෙරෙන්න ඕනේ කියලා නොකා වචනෙන් බේරෙන්න. මෙන්න මෙතනදී අවශ්‍ය කරන ඥානෙ කවදාකවත් පොත්පත් වලින් ගන්න බෑ. කවදාකවත් දෙන්නේ බාටි කියන කටියෙන් අහලා දැනගන්න බෑ. Taman දැනගන්න ඕන එකෙන් බේරලා කටයුතු කරන්න. එහෙම කරනකොට අනන්ත අප්‍රමාණවත් ඒ සිතුල්ගාට කියන්නේ කියන දේවල් කියනවා නම් ඥානවන්තයාට කරන්න පුළුවන් උපක්‍රම තියෙනවා. කරන කරන යනකොට දෙකක් තුනක් මෙහෙම යනකොට Taman තේරෙන පටන් අර ගන්නවා. මේ පිස්සන් කොටුවකට ගිහිල්ලා අපි නිකන් පිස් නැහැ කියන එක හරියන්නේ නොයා ඉන්න එකම හොඳයි කියලා. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඉස්සලාම දවසවල අපි අර බුරුදු තාලෙටම යනවා එනවා ඒ වයිදී සම්බන්ධ වෙන ප්‍රදේශ නැත්නම් අපි අනා ගන්න ප්‍රදේශ ටික ටික ටික ටික අඩු කරන යනකොට හිමීට නොයාම ඉන්න පුළුවන් තැනකටපත් වෙනවා. හැබැයි එතකොට අනිවාර්යයෙන්ම අර අපිත් එක්ක මෙතෙන් දිවෙන් දිව ගාන හිටපු යාළුවෝ নানা ආකාර කටකතා নানা ආකාර කිනහිලි බස් নানা ආකාර එනම් පද කියන්න පටන් ගන්නවා. කවදාකවත් පත්තුතර දෙන්න යන්න එපා. කවදාක ප්‍රතිඋත්තර දෙන්න යන්න එපා. ඔළුවයි ඔළුව කහලා yes කියලා පැත් කරලා නිකන් ඉඳලා තියෙනවා. ඒකට නතර වෙන්නේ නැහැ. අපි පත්තුත්තර දෙන්න කිව්වොත් නම් ගහන වැටෙන්නම ගහන. කරවණි ඉන්නකොට නෝන්ජලයි කියලා බයින්න පටන් ගන්නවා. ලැබීම නැහැ. ඉහළ දුන්නා කන්න පුළුවන්කම නැහැ. ඔය ඉතින් කාල කන්නිවකට මොකද කරන්නේ ඉතින් අපිට ලැබීම නැතිකමනේ කියලා. පස්සෙන් පස්සට යනවා මිසක කවදාකවත් ඉස්සරහට පනින්නේ. උපමාවක් හැටියට කියනවා නම් කුරුළු පිහට්ටක් ගින්නට ලං කෙරුවොත් ඒ කුරුළු පැහැට කවදාවත් ගින්න දිහාට පණින්නේ උණු වෙයි උණු වෙයි පිච්චි පිච්චි පස්සෙන් පස්සට පස්සෙන් පස්සට පැකිලි පැකිලි පැකිලි පැකිලි පස්සෙන් පස්සට යනවා. නයිලොන් නූල් කැල්ලක් ගින්නට ලං කරුවත් ඒකයි. ඒ කවදාවත් ගින්න දිහාට පණින්නේ නැහැ. අනේ මේකෙන් මම දැවෙනවා පිච්චෙනවායි කියලා ගින්න අල්ලන්නෙත් නැහැ. උණු වෙවි උණු වෙවි උණු වෙවි පස්සෙන් පස්සට පස්සෙන් පස්සට යන්න පටන් ගන්නවා. ආ මේ ගතිය අම්මා අප්පා නම් කවදාකවත් අපිට කියලා දෙන්නේ. මොකද අම්මලා තාත්තලා දන්නෙත් නෑ අල්පෙච්ච භාවය. අල්පේච්ඡ බව රට්ටු නොදනීවා කියන මූලධර්මය අහලත් නැහැ. ඒ යෝගාවචරයට සිද්ධ වෙනවා අල්පේච්ඡ වෙලා නැදී ඒ අල්පේච්ඡ බව රැක ගන්න පිටින් කට්ටක් තියෙන්න වෙනවා. අපිච්ඡෝති මං ඥානේ යුන්ති इति නයිච්ඡති. මගේ අල්පේච්ඡ බව දැනගන්න නැත්නම් හොඳයි කියලා. මේක මම ඊයේ දැක්ක බණ කියනකොට බොහොම අමාරු ඒත්තු ගන්නලා දෙනවා. රට නෙව්සීලන්තේ නිසාද වන්දන්නේ. නමුත් සරුවඥාන්සේගේ තියෙන සරුවඥතා ඥානය කියලා කියන්නේ මේ නව මහා අට මහා විතක්කම අල්පේච්ඡතාවයට දක්වලා පෙන්නනවා. මේක තමයි සාමාන්‍යයෙන් අට කතාවල කියන්නේ චක්‍ර කරකෝ කරකෝ කරකෝ කරකෝ පෙන්නනවා මේකේ තියෙන දර්ශනය. ඒක එක පාරකින් එක බණකින් එක රාත්‍රියකින් එක වරුවකින් සිදු වෙන්නේ බොහෝ වාරයක් සිද්ධ වෙනවා. අන්නේ සිද්ධ කිරීම වශයෙන් දෙවෙනියට පෙන්නනවා අල්පේච්ඡතාවයේ තියෙන අල්පේච්ඡතාවය කියන්නේ අල්පේච්ඡතාවයේ රට්ටු දැනගන්න නැත්නම් හොඳයි කියලා හිතන එක. අල්පේච්ඡ වෙලා අල්පේච්ඡ බව අනු නොදන්නවා නම් හොඳයි කියලා කැමැති වෙන එක තමයි ඒ කියන්නේ ඒකත් ඉච්ඡ කියන වචනේ මම පාවිච්චි කරන කැමැති වෙනවා කියන එක කැමැති වෙන්නේ නොදැන ගන්නවා නම් හොඳයි. මගේ මේ ගුණය රට්ටුන බැරි නුගුණයක් විදියටනේ. නොදැන ගන්නවා නම් හොඳයි. ඒ වගේම සන්තුට්ඨෝ සමානෝ සන්තුට්ඨෝති මං ඥානෙ යොන්ති කියන ඉච්ඡති. මෙන්න මේ අල්පේච්ඡතාවය ගියාට පස්සේ හමන හුළඟේ සතුටක් තියෙනවා. පොළවේ තද ගතියේ සතුටක් තියෙනවා. ඉන්නේ සතුටක් තියෙනවා ජලයේ සතුටක් තියෙනවා. ලෝකයා බලාපොරොත්තු වෙන්නේ මේ සතුට තියෙන්නේ කුසි වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලානේ. නමුත් මේ අල්පේච්ඡතාවයට කැමති කෙනාට අමුතු විදිහේ මේ ධර්මයේ වැටහීමත් එක්කම මේ වර්තමානයේ දැනට එළඹිච්ච දේ කියලා කියන්නේ පිරිච්ච ගතියක් දැනෙන්න පටන් ගන්නවා. සන්තුෂ්ටි කරගතියක් දැනෙන්න පටන් ගන්නවා. සම්පත්‍ති කරගතියක් දැනෙන්න පටන් ගන්නවා. ඒ හැම වෙලාවෙම ඉන්නේ නිකන් සතුටු ගතියකින්. ඒත් ලෝකයා බැලුවොත් හැම වෙලාවෙම ඉන්නේ ඌනක. ඊක භාවයක. අතිත්තෝ කාමදාසෝ. ඌනෝ අතිත්තෝ කාමදාසෝ හැම වෙලාවෙම හිරියක් එක්කන තියෙනවා. අතෘප්ති කර තත්ත්වයක් තියෙනවා. කාමයට පහඳින ගතියක් තියෙනවා. අපේ ගෙදර මේක දිනනට අල්ලපු ගෙදර මේට වැඩිය හොඳ එකක් තිබුණොත් ඉවරයි. වෙනත කඩේ යනකොට දැක්කොත් අලුත් මොඩල් එකක් ඉවරයි. අර තියෙන එක කොච්චර හොඳ වුණත් අනිත් එකට කැමතියි. ඒක නිසා අපි සතුටු මට්ටමටපත් වුණාට අපිට වැඩිය යමක් කමක් ඇතිවට බොහෝම නිකටල්ලේ තියාගෙන මූණ අට කරගෙන හෙන ගහච්ච සෝම් පිටින වගේ තියාගෙන ඉතින් චලචුක ගන්න. ඉතින් කතා කරන්නේ කියත් කියන්නේ අනේ මේ මොනේ මෙච්චර කෙරුවට අරක නැතුණානේ මේක නැතුණානේ කියලා ඒකෝට අපිට අයියෝ ඔයගොල්ලෝ මේ අල්පේච්ඡකම දන්නේ නැදින්න මම නම් අල්පේච්ඡයි මම නම් සතුටින් ඉන්නේ කියලා කවදාකවත් කියන්නේ නැහැ. ඒක නේනම් මටත් මෙහෙමනේ මගෙත් මෙහෙමනේ කියලා අර මොනවා හරි අර මනුස්සයා කියනකට උත්තරයක් දීලා අපිටත් අසතුටු වෙන්න කාරණා තියෙනවා නේ ওই වගේ අසතුටු භාවය ගැන අපිත් හරිම අසතුටෙන් තමයි ඉන්නේ කියලා වගේ නිකන් ওই මලගෙදෙට්ට ගියාම මලගෙදෙට්ට වගේ මූණ හදාගෙන ඉන්නේ ආන්නේ එන්ටි ගන්නට මලගෙදෙට්ට ගිහලා hina වෙන්න නාගයි මේ සාමාන්‍ය යුනිවර්සිටි ඉන්නකොට නිතරම කනගාටු වෙන එක දැකපුවාම කියන්නේ මචං පොඩ්ඩක් මූණ දීවංගෝ මල ගෙදරක් වෙලා තියෙනවා කියන්නේ. ওই මූණ පොඩ්ඩක් දීවංගෝ අපිට මල ගෙදරකට ගෙනියන්නේ. ඉතින් නිතරම ඉන්නේ අඬා වැටිගෙන චර්චුරු ගාගෙන. එහෙම චරිතයක් ගාවට ගිහිල්ලා කවදාකවත් අපි නම් සතුටින් ඉන්නේ. අපි අල්පේච්චව ඉන්නේ කියලා කියලා වැඩක් නැහැ. කලෙ මොන්නමල ජීදී වතුරක් කරලා වැඩක් නැහැ. ඒ වෙලාවට ඒ ගෙදරට ගියාම තමනුත් කනගාටු භාවයක් පෙන්නගෙන මම නිතරම සතුටින් ඉන්න බව කවුරුත් දැන නොගනීවා කියන අදහසෙන් කටයුතු කරනවා. සන්තුෂ්ඨෝ සමානෝ සන්තුට්ඨෝති මං ඥානෙයොන්ති इति නයිච්චති. මම නිතරම සතුටින් ඉන්න බව අනු දැනගන්නවට අකමැතිකම. ආදී අමාරු මේක මේ තේරුම් අරගන්න. නමුත් මම දෙන නිදර්ශනය තමයි ওই දූරියන් ගෙඩියක් වගේ එකක් ගත්තාම ඒ ධූරයෙන් ගෙඩිය ඇතුලේ ඉතාමත් මధుර වූ රසයක් තියෙනවා. සමහරුන් නම් ඕක කැමති නැහැ. පැත්තේ නෝර පැත්තේ මිනිස්සු හරි කැමති. පල්ලා පැත්තේ මිනිස්සු එච්චර කැමති නැහැ. ධූරයෙන් වල ගඳයි කියලා බස් එකේ කෙනෙකුටත් බයි. ඒක ධූරයෙන් උපම හරියන්නේ නැති වෙන දෙයක් තියෙනවා. නමුත් මම කියන්න හදන්නේ එච්චර මිහිරි ධූරයෙන් ගෙඩියක් තියදී ඔබ ලෙල්ල එහෙම ලෙව කෑවොත් හක්ම කටු ගන්නවා. එනුනොත් එහෙම සාමාන්‍ය කෙනා අලියෙක්වත් ගන්න නැහැ කියලා ධූරයෙන් ගහක් කටින් වැටුනොත් අලියගේ ඔළුවක් පුපුරනවා. ඉතින් ඒ නිසා එච්චර මිහිරි දේ වටේ තියෙන අර කට්ටකින් වහගෙන තියෙන්නේ ඒ මිහිරිකම ආරසා කරන්න තමයි. පිට නෑ ඒකට දෙපෙන්නේ ගතියක් ඒ දුරංගඩිය මිහිරියාව පිට නෑ. ඒක තමයි අපි කොච්චර සතුටින් ඇතුලෙන් පිරිච්ච ගතිය කොයි වෙලාවෙ හිටියත් ලෝකේ ඉන්නා තාක් ඉන්නේ අතෘප්ති කර වූ ඌනතාවයටපත් වෙච්ච මිනිස්සු නිසා Tamange සතුටේ උතුරන යන සතුට අනුන් නොදන්නවා නම් හොඳයි කියලා වගේ ආරස්සා කිරීමේ ශක්තියක් ඕන ඕක තමයි සාසනික ඥානය කියලා කියන්නේ. ඒත් ළඟට ගියාට පස්සේ තමන්ගේ මේ කොච්ච දාන සතුට පෙන්වන්න හොඳ නැහැ. ඒ වගේම මේ උඹලම කාලකන්ණි උඹල සාසනයක් කරන්නේත් නැහැ, භාවනා කරන්නේත් නැහැ, සීල් රකින්නෙත් නැහැ, සන්තුෂ්ඨකම දන්නෙත් නැහැ. ඒත් ඔබට ඕම වෙලා මදි කියලා ඒක හරියන්නේ නැහැ. ඒකෙමුත් වෙන්නේ අපි හතුරු හදාගන්න එක. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන අපි తాවකාලිකව කොච්චර මේ සන්තෝෂව හිටියත්, යෝගාවචරයෙන් අතර හිටියත්, පඬිතයන් අතර හිටියත්, මෙතන අපඬිතයන් සමග අතෘප්ති කර මිනිසුන්ට අනන්ත ගැටෙන්න වෙනවා. අන්නේ ගැටමේ తాවකාලික මොහොතෙන් අලුතෙන් කර්ම රසන වීම පිණිස අලුතෙන් ප්‍රශ්න ඇතින වීම පිණිස ඒ වෙලාව හොඳට දැනගෙන මට කරන්න දෙයක් නැතිවමද මම මෙතන ගියා. ඒ පරිසරයේදී ඔය සන්තුෂ්ටි භාවය පේන්න ඇරියොත් එන්නේ ඒ පරිසරයට අපි නොගැලපෙන ගැටයක් තියෙනවා. ඒ වෙලාවට ගියා මගේ සන්තුෂ්ටි භාවයේ නොදැනෙන්න කටයුතු කරන්නේ කොහොමද? අන්න ඒක පිළිබඳ ඥානය පැවිද්දටත් යෝගාවචරකමටත් තාම තදින් ගැලපෙනවා. සත්‍ය පුරුදු කරපු මිනිස්සයාට පුදුමාකාර විදිහට මේක පුළුවන්. ඒ පුද්ගලයා කනගාටු වෙදී කනගාටු වෙන්නේත් නැහැ සතුටුදී සතුටු වෙන්නේත් නැහැ හැම වෙලාවෙම මධ්‍යස්ථ හිතකට තමයි හිත යොදන්නේ. ඉතින් ඒක නිසා කිසි කාලයක ඒ උච්චතර සතුටක් හෝ උච්චතර කනගාටුවක් ආවම මධ්‍යස්ථ හිතක් ඇති කරගෙන යන කෙනාට මෙන්න මේ සන්තුෂ්ටි ගතියේදී දුමාකාර මේ තමන්ගේ මුළු ජීවිතය මේ අසන්තුෂ්ටිව ගත කරන පුද්ගලයන් ඉදිරියේදී පාවා නොදී ඒක රැකගෙන මේ වෙලාවේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන්න නම් අවශ්‍ය කරනවා මේ සාසනික ප්‍රඥාව. එහෙම කෙනාට වරින් වර එහෙම සන්තුෂ්ත නොවන පුද්ගලෙක හිතයි කියලා යෝගාවචරම කැඩෙන්නේ නැහැ. සත්‍ය කැඩෙන්නේ නැහැ, සීලය කැඩෙන්නේ නැහැ, සමාධිය කැඩෙන්නේ නැහැ. ප්‍රඥාවට ඇත්තටම වාසියක් හේතුවක් වෙනවා මිසක් තමන්ගේ ප්‍රඥාවට බාධා වෙන්නේ නැහැ. මේක නැති කෙනා හැම වෙලාවෙම හරි වෙහෙසක ජීවත් වෙනවා. ඒ පුද්ගලයා හිතනවා මගේ ඇතුළත තියෙන සන්තුෂ්ටිකම නැති වෙන්නේ බාහිර ඉන්න අසන්තුෂ්ට අයගේ හැසිරීම නිසා කියලා. ඇත්තට එතන දෝෂය අසන්තුෂ්ට බාහිරේ නෙවෙයි. Taman එතන ශිල්පීය ඥානෙ නැතිකම. මේ සාහසයෙන් තියෙන මේ නිස්සරණ අධ්‍යාසයෙන් කරන ප්‍රඥාව නැතිකම නිසා කල්යාණ මිත්‍රන්ගේ තියෙන මේ ප්‍රයෝග ඥාන නැතිකම නිසා අපේ අසන්තුට්ටයන් අතට ගියාම අසන්තුට්ටයන්ගේ තියෙන මේ අසන්තුට්ට රෝගේ බෝ කරගන්න. ඒකට හොඳම දේ තමයි Taman තුල තියෙන සතුට සන්තුට්ටි භාවයෙන් නොපෙනෙන්න කටයුතු කරන කම. ඒක තමයි මෙතන සර්වඥාන්සේ අප්පිච්චතාවය කියලා සඳහන් කරලා තියෙන්නේ. පවිත්‍රෝ සමානෝ පවිත්‍රෝ තිමං ඥානයෙන් තීති නැච්චති. තමයි නිතරම තනිවම විවේක වෙන්න කැමති. නමුත් සම්භාෂණයකට යන්න උණයි කියලා හිතමු. පින්කමකට යන්න උණා. රැස්වීමකට යන්න උණා. එතන ඉන්න ඔක්කොමලා නිට්ටකෝම සබහාශීලී. එහෙම නැත්නම් මේ ඝන සංගණිකාවින් ඇත්තෝ. ඉතින් එතන ගියාට පස්සේ තමන් මේ සාසනික ප්‍රඥාව දන්නේ නැත්නම් මේක තමන්ට වෙච්ච විෂණයක්, කරදරයක්, කාලේ නාස්ති වීමක් කියලා හිතනවා. දැන් සාසනික ප්‍රඥාව කියලා කියන්නේ මම විවේකයට කැමති. නමුත් දැන් හම්බෙලා ඉන්න විවේකයට අකමැති නැත්නම් ඝන සංගණිකාවට කැමති පිරිස් පාටි ගෝයින් කට්ටියත් එක්ක. එතෙන්දි කියා පාන්න යන්න නරකයි මං නම් කැමති නෑ මේ වගේ පිටසක ඉන්න මං කැමති නෑ මේ සද්දෝගෝසා කරන්න කියන එක නොකිය මගේ විවේකයට කැමති බව ප්‍රසිද්ධ නොවේවා කියන හැසිරීමෙන් හැසිරෙන්න කියලා කියනවා. ඒක බොහොම ලස්සනට මේක කියන දෙපැත්ත පොල්පිට පාගන ගතිය සාසනික වශයෙන් දරුවචනසේ භික්ෂුකට පෙන්ලා දීලා තියෙනවා. උන්වහන්සේ මේ අභින්න පච්චවෙක්කන සූත්‍රයෙන් මම අර කලින් කියපු පටිපට පරපටිපද්දාමේ ජීවිකාදී අබින්නම් පච්ච වෙච්ච එකක්වා මගේ ජීවිතය අනුන් හා බැඳිච්ච එකක් බව අතරක් නෑර මෙනෙහි කරන්න කියනවා වගේම කාරණාවක් කියලා තියෙනවා තමන් විවේකයට කැමති බව තමන් විවේකයට කැමති බව නිට්ටරෝම විවේකයට බැඳිච්ච කෙනෙක් බව නිට්ටරෝම සිහිපත් කරන්නයි කියලා මම විවේක වෙලා අරණ්‍යගත වෙලා රුක්ක මූලයක ඉන්න කැමති බව සෙනඟ වැඳ හිටියත් විවේක හිටියත් කල්පනා කරන්න. හැබැයි පැවිදි කරපු ගමන්ම බුදුජාණන් වහන්සේ දේශනා කරන භික්ෂුවකට තමන්ගේ ඇතුළත ಗುಣ පිටතට එලි කරන්න ගියොත් මහානකම රකින්න බැරි වෙනවා. සතිය සමාධිය සීලය කැඩෙනවා. ඒක නිසා Taman තුළ ඇති තියෙන ಗುಣ අනුන්ට ප්‍රකාශ කිරීමේදී මම විවේකයට කැමති කෙනෙක් කියලාවත් අඩු ගන්න කියන්න එපයි කියලා කියනවා. මෙතු ලෝකේ ඉන්නා තාක් ඉන්නේ ඝනසංගනිකාර කැමති අය. නිසා මම අදුම තරමේ මම විවේකයට කැමති කියන වචනේවත් ඇහිඳ කියන්න එපා. ක්‍රියාවෙන් ක්‍රියාත්මක වෙනවා විවේකයට බර ඇත්ත දකින්නකොට අබ්‍රහ්මචාරින් වහන්සේලා එතනින් ගහම සත්පුරුෂව දකින්නකොට ඒකටම ඇවිල්ලා ඒකේ කතාවට යෙදෙන. නමුත් ඒක දන්නේ නැති අත්කාර ගියාට පස්සේ ඇඟෙන්වත් කියන්නේ. වචනයක්වත් කියන්නේ. ඒ නිසා එකම සරුවත්යන් වහන්සේ සූත්‍ර පිටකේ දෙකොළක මේක සඳහන් කරලා තියෙනවා භික්ෂුවක් විසින් මම නිතරම විවේකයේ ඉන්නවද කියලා නිතරම සලකා බලන්නේ කියලා කියනවා. ඔබ කාටවත් ඇඟෙන්න වචනයක් කියන්න එපා කියලා. මේක උඟ වෙලාවට පරස්පර විරෝධී වගේ තමයි පේන්නේ. නමුත් ඒ විවේකයට බහැලා කටයුතු කරන එක නම් පේනවා මේ විදිහට තමයි ඔය වාෂ්පීකරණය වෙන දේවල් ඊතර එහෙම නැත්නම් පෙට්‍රල් වගේ දේවල් කවදාකවත් ඇරලා තියන්න බෑ මොඩි. වහාම තියෙන්න. වහලා තිබ්බොත් අරසා වෙනවා. ඒක වාෂ්පීකරණ වෙන දේ උලන් වදින තැනක ඇරලා තිබ්බොත් ඒ ගුණය ඒකේ රැකෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ අල්පීච්ඡ භාවයේ වාෂ්පීකරණ වෙන සුළු ගුණයක්. ඒ වගේම මේ පවිවේකී භාවය, සන්තුෂ්ඨ භාවය ලෝකෙ තියන්න බෑ. ඒක වාෂ්පීකරණ වෙන ගුණ. නිතරම අරස කරන අරස කරන්නේ මොකද්ද ක්‍රියාවෙන් හෝ වචනයෙන් හෝ අනු මේක මගේ මේ ක්‍රියාවෙන් හෝ මගේ මේ වචනයෙන් හෝ අනු මේක නොදනීවා කියලා අපි යම් දවසක ඒ යම් දවසකට එන්නේ සෑහෙන දුරට මේ පවිවේකී බව දිනු කරගත්තට පස්සේ ඇති කරගත්තොත් ඒකට තමයි අපි ඇත්තම හොඳ yaadෙන මුල්බැසගත්තු පවිවේකී භාවය කියලා කියන්නේ යම් ප්‍රමාණකට පරිවේචී භාවය එනකම් මේ ගුණෙන් අපිට ගුණයක් තේරෙන්නේ නැහැ වැඩකුත් නැහැ මොනවද මේ බුදුහාමුදුරුවෝ කියන්නේ කියලා මේ පරස්පර විරෝධී වචන කතා කරනවා වගේ පේනවා. නමුත් යම් ප්‍රමාණයකට පරිවේචී භාවය ඇති කරගෙන ආරසා කරන වෙලාව වෙනකොට මේ වචනේ නැහැ හී තිබුණා නම් කොච්චර එකතු කරුවත් ලාහට ගෙම්බ එකතු කරුවා වගේ පරිවේචී භාව නොරකී යනවා. ඒ නිසා පරිවේචී භාව ඉස්සල්ලා අපි උපයන්න ඕනේ ඊගාවට ඒක අරස කරන්න. උත්ථාන සම්පදා ආරක්ෂ සම්පදා කියලා දෙයක් තියෙනවා. අද ලෝකේ ඇත්ත වශයෙන්ම කියනවා නම් අද අද මිනිස්සු හම්බ කරන තරම් අපේ හත්මුතු પરම්පරාවක් හම්බ කරලා නමුත් අද විතර කාබාසිනියා జాතියක්. අද විතර වස්තු විනාශ කරන జాතියක්. අද විතර කොන්සියුමරයිසේෂන් වලට අහුවෙච්ච జాතියක් මුළු මනුස්ස జాතියම නෑ. ඉතහාපියද ආරක්ෂ සම්පදා බල්ලට අරලා දෙනවා. වෙනවත්සක් කියනවා නම් අර පිටිපස්සට කියන එක අපි දන්නේ නැහැ. ඒ දවසකට විනාශ කරන වස්තු ප්‍රමාණය දිහා බලනකොට ඇමරිකන් කාරෙක් බය වුණා කරන්න ඉඳලා කිව්වා මට හරිම කනගාටුයි කවදා හරි චීනෙත් අපේ පැත්තට આવුත් ලෝකෙ ඇද වැටෙන්නේ. ඒක කෑම වේලක් ගත පස්සේ විසි කරන දේවල් ටික ප්‍රදේශය බලනකොට කුණු කුඩයක් පුරවන්න බැරි තරම්. සේරම චීනේ ත්‍රෝවේ ටයිප් එක. ඉස්සර නෑ හත්මුතු પરම්පරාවට යනකම් එකම දේ හොදෝදා පාවිච්චි කරා. දැන් නෑ. ඒකට හේතුව මේ උත්හාන සම්පදා පිළිබඳව අසීමිතව දක්ෂ වුණාට ආරක්ක සම්පදාව අර පිටිපස්සම කියන ගපෙන් ගිලිහෙන්න ගිලිහෙන්න අපි පරිසරයේ අවජාතක දරුවෝ බවට පත් වෙනවා. පරිසරයේ කෙලෙසන දරුවන් බවට පත් වෙනවා. එහෙම වෙන්නේ නැති වෙන්නයි මේක සාහසනික ආරස්සාවක්. නැත්නම් ගැල්ලනයිස් කරන්න මේක. තමයි සරුවචනාංශය පෙන්ලා දෙන්නේ කොච්චර විවේකයට කැමති වුණත් ඒ විවේකයට කැමැති බව රට්ටු දැනගන්න ඇරියොත් කදාකත් විවේකේ හම්බ වෙන්නේ. රට්ටු දැනගත්තේ නැතුව හිටියුනොත් බුදු වුණත්, පසේ බුදු වුණත්, රහත් වුණත් කවුද දන්නේ? ඒකේ කිසිම අසාධාරණයකුත් නැහැ. මේ ಗುಣ තියෙන්නේ කියා පාණ්ඩ නෙවෙයි. ඒ නිසා පවිවිත්තෝ සමානෝ පවිත්තෝදි මං ඥානෙයොන් කීති න ඉච්ඡති. විවේක වුණා නමුත් මගේ විවේක භාවය කවුරුත් නොදනීවා නැත්නම් දැනගන්නේ නැත්නම් හොඳයි කියලා වගේ දැන ගැනීමට අකමැති භාවයක් ප්‍රකාශ කිරීම තමයි සරුවචනාංශය මෙතන මේ මහා පුරුෂ විතක්යක් විදිහට පුරුෂයෙක් විසින් ඇති කරගත යුතු විවේකයේ සඳහන් කරලා දීලා තියෙනවා. මේක ගොඩක් විස්තර කරන්න පුළුවන් විශයක්. මොකද අද උඟ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි අපිට කොහෙන්ද මේ කාලේ හොයාගන්නේ? අපි කොහොමද මේ කාර්යබහුල ජීවිතයක හිමීට වැඩ කරන්නේ? මේකට හේතුව අපි උපේන සම්පත්තිය දැනගත්තට ආරක සම්පදාව දන්නේ. නිසා ඉස්සල්ලාම මේ පිටසත් එක්ක මිලගෙන යම් ප්‍රමාණයකට අපි විවේකේ හොයාගෙන මේ විවේකයට බර වෙච්ච කල්යාණ මිත්‍රයෝ මේ වගේ ධර්ම කියවලා ඒ තමන් උපයාගත්ත දේ රටට ප්‍රකාශ කරන්නේ නැතුව අඳුර පාන්න නැතුව සංගවලා පාවිච්චි කරන්න පටන් අරගත්තොත් අනක නිසින්ින්ද වැඩේ මම අවුරුදු 6ක් මේ රස්සාව කරන කාලේ යනකොටම හැබැයි මම මේක මේ වචනේම දැනගෙන හිටියේ නැතුවට මම දැනගෙන ඉඳලා මට විවේකේ නැතුනොත් ඒක තනි වැරදි කාර්යය මම ගියේ. මම ගියේ දෙපාර්තමේන්තු රස්සාවක නෙමෙයි මොකද දෙපාර්තමේන්තු රස්සාවල හරියට ඊර්ෂ්‍යා ක්‍රෝධකම් තියෙනවා කිසිම කෙනෙකුට වැඩ කරන්න දෙන්නේ නැහැ කියලා මම ඉගෙන ගන්න කාලේ මගේ යාළුවෝ වැඩ කරන්න කියලා අහුවෙලා පෙස්සම් කාලා එතකොට අහුවෙලා මම ඒ සසුද්දෙක් කාට වැඩට ගියේ මම පැය 20ක් කළා වැඩ 25ක වැඩ කරා හැම යන්ත්‍රයක්ම ඉගෙන ගත්තා හැම සූත්‍රයක්ම ඉගෙන ගත්තා පිටිස් පරිපාලන ඉගෙන ගත්තා මුදල් පරිපාලන ඉගෙන ගත්තා ඔක්කොම ඉගෙන ගත්තා ඉතින් යම් කිසි මට්ටමකට එනකොට මට තේරෙන පටන් අරගත්තා මේ ඉගෙන ගත්ත සියරම මට විරුද්ධව වැඩ ඒ නිසා මගේ කාලය අසීමිතව පාවිච්චි කරනවා. හැබැයි මම දැනගත්තේ මම ඒවා දක්ෂ වුණෙත් මම යනකොටම සතිය පිටවන්න ගිය නිසා හැම වෙලාවෙම එකට හිතවද එකයි ඒක ඉගෙන ගත්තා ඒක වහින් කෙරුවා ඊගාවෙක් ගත්තා කිල්ලෝරක් නැති මේ කුසලතා එනකන් දක්ෂතා ඒ වගේම ශිල්පීය නිපුණත්වයක් එන්න පටන් ගත්තා ආවට පස්සේ හිමීට හිමීට හිමීට හිමීට ඒ වැඩ සේරම කීදී ඒ විවේකයට කටයුතු කරගෙන කරගෙන කරගෙන යනකොට පුළුවන් තරම් ඒක ඔක්කොම රහසේ තමයි කෙරෙන්නේ. නමුත් ඒ වැඩ කරන අයටත් එයාටත් තේරෙනවා මොකද්ද මේ ගැඹුරක්. එහෙම නැත්නම් මොකද්ද මේ කියා ගන්න බැරි දෙයක් මේක ඇතුලේ තියෙනවා කියන්නේ. සම්පූර්ණ දැලෙලලා තිබුණා ගැලවෙන්න බැරි විදිහට මගේ දක්ෂතාව හොඳටම ආර්ථික පැත්තට හරවන්න. නමුත් ඇඟ ඇතුලේ ගොජ දමීමේම අයලක තිබුණා. තව දියුණු වෙන්න දියුණු වෙන්න වෙන්නේ මගේ විවේකේ නැති වෙන එක තමයි. ඇත්තටම බලනකොට මට ඉතර සල්ලි ඕන කමක් තිබුණේ නැහැ. නමුත් ඒක සූදුවට අහුවෙනවා. අම්මා අප්පා කාලේවත් නැති වෙන හම්බෙන්න පටන් ගත්තාම යන්න පටන් ගන්නවා. පස්සේ මේ දෙක අතර සම්ද අපි කියන්නේ හෙට්ටු කිරීමේදී කවම කවදාකවත් කිසිම කිසි කෙනෙකුගේ උපදේශයක් ඇති වැඩක් අවශ්‍ය කරලා තියෙන්නේ භාවනා කරපු යෝගාවචර වෙච්ච කාගේ හැරි මේ ඉඟියක් ගත්තොත් එනිද මේ වාතින් පැත්තකට කියලා වලින් ධාතු මාරෝ රැයට දවල් නිදේ දවල් ඉදී නෙවෙයිනේ ඇන්දකොරේ දමල ගාලා ගියා වගේ ගියාම බානිනවා කිව්වහම පුදුමාකාර බැනින්න බයි. මොතේර මතරම කඩලා දාලා ගියයි කියලා. මොත් ගිය දවසේ තමයි විවේක ඒකත් ඔය කියන තරම් දීසි නෑ. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ ධර්ම තේරුම් ගත්තට පස්සේ තමයි කාටවත් නොදැනෙන්න මේ වැඩ කිරීමේ තියෙන ගතිය තාමත්ම ඇතුළතින් Tamanට උදව් කරනවා. ඒක කවදාකවත් කියලා දෙන්නේ නැහැ. කියලා දුන්නත් ඒක තරහක් හසුකමක් වගේ පේන්න තියෙන්නේ කාමභෝගී පුද්ගලයෙක්. එතන කියන්න කට නැමෙන්නේ නැහැ. මොකද භාවනා කරලා අද කාලේ යෝග ජීවිතය හදාගන්න නැත්තො හම්බ වෙච්ච හැම වෙලාවෙම අහගන්න තියෙන ඉච්චර තමයි. කොහොමද මේක කරන්නේ? එකයි තියෙන්නේ කරන්ඩ සිල් රකින්න බව දුසිල්ලන්ට දැනෙන්න තියන්නේ. සමාධියක් තියෙන බව අසමාහිතයත් එක්ක අසමජ්ජාතිකයන්ක දැනෙන්න තියන්න එපා. ප්‍රඥාවක් තියෙන බව මෝඩයින්ට දැනෙන්න තියන්න එපා. දන් දෙන බව කාටවත් දැනෙන්න තියන්න එපා. දැනගත්ත ගමන් ඕකට මැස්ස වහනවා ඊළඟ තියෙන්නේ. අරසා ගැනීම තමයි අපිට දැනගන්න තියෙන්නේ. ඇත්තටම අපි දන් දෙන්න ඉගෙන ගන්න තැන මේ ජීවිතය ආවේ අනිවාර්යයෙන්ම ගියාත්මේ දන් දීලා තියෙනවා. ඒකම සිල් ලකිනවා කියන ගණ්ඩක් නෙමෙයි මේ ජීවිතේට ආවේ. අපි දාන සිල් දෙකම කරපු නිසා මනුස්සාත්ම භාවයට ලැබිලා තියෙන්නේ. සමාජය පිළිබඳව නම් යම් යම් ප්‍රශ්න තියෙන්න ඇති. ප්‍රශ්නාව පිළිබඳවත් ප්‍රශ්න තියෙන්න ඇති. මේ ජීවිතේ අපිට ඉගෙන ගන්න තියෙන මේ ಗುಣ වසහාගෙන ජීවත් වීම. අන්ධහර පහන් නැතුව ජීවත් වීමේ ඥාණය ගත්ත ගමන් අපිට ඉච්චර ලොකු වරපතල දෙයක් නැහැ. කොච්චර කෙරුවක්වත් මේක හරි අමාරුයි හිතට වද්දගන්න. මේ කියන අල්පේච්ඡතාවය හිතට වද්දා ගන්න හරි අමාරුයි. මොකද අපි එකිනෙකා පරයලා තව කෙනෙක් පරද්දලා හෝ ඉදිරියට යන්න හදනකොට අපි මේ කියන කැතගතිය ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. මේක ප්‍රධාන වශයෙන් ප්‍රසිද්ධ වෙන්නේ මේ අන්තිමටම සාධාරණ කරන මේ නිප්පංචරාමතා කියන තැනදී. සම්නාමාන දිට්ඨි තැන කියන තැනදී. නමුත් ඊට ඉස්සෙල්ලා හරුවචාන්ස මේ ගොරෝසු තැන් ටික පෙන්නගෙන පෙන්නගෙන ඉන්නේ තමන් පවිවිත්තෝ සමානෝ පවිවිත්තෝති මං ඥානියන් තීති නයිච්ඡති. උපට්ඨිත සති සමානෝ උපට්ඨිත සතිති මං ඥානෙයොන් තීති නැච්ච. ඊටාම අමාරුයි. කොහේවත් නැති මේ සංකල්පයේ තේරුම් ගන්න. සතියෙන් වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් ඒකෙදි ඉස්සල වැටි වැටි මේ ආනාපාන සතිය පිටුන. වැටි වැටි හිත පිට යමින් පිට යමින් සක්මන් භාවනාවේදී සතිය පිටුන. එදිනදා වැඩ කරද්දී නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් වැඩ කළ පුරුදු කරනවා. යම් පමණකට යනකොට ඔන්න ලෝකෙට තේරෙන්න පටන් අර ගන්නවා අපි කවුරුත් නැත්නම් කාමරයට ගිහලා දොර වහගෙන භාවනා කරන බව අහු වෙන්න පටන් ගන්නවා. සක්මන් කරනකොට එමීට යනවා දකින්නොත් මේ හොරගල් අහුලන්ටලා හැච්චෙනා වගේ ලෝකයට තේරෙනවා. මේ දිනදා වැඩ කරනකොට සාමාන්‍ය වේගය අඩු කරගමන් ලෝකයා ගන්න මේ මිනිස්සයා මොකක් හරි ව්‍යාපාරක ඉන්නේ කියලා. ඊට පස්සේ දැනගන්න ඕනේ භාවනා කරන බව නොදැනෙන්න භාවනා කරන්න. සක්මන් කරන බව නොදැනෙන්න සක්මන් කරන්න. එදිනෙදා වැඩ කරනකොට සතිය පිහිටන බවක් නොදැනෙන්න එදිනෙදා සතිය පිහිටවනකොට දවසේ තමයි සතිය පිහිටියේ කියලා කියන්න පුළුවන්. එතකන් අපි මේ විෂය දන්නේ අපි මේ අකුරුයි වචනයි ඉගෙන ගන්නවා විතරයි. අර්ථයක් නැහැ. ඒක අවශ්‍යයි. ඊට පස්සේ අපි අකුරු වචන වලින් යම් කිසි විෂයක් තේමාවක් ඉගෙන ගන්නකොට අකුරු පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න ඕනේ. මෙන්න මේ සතියේදී මම ටිකක් නතර වෙලා විස්තර ටිකක් කියන්න කැමතියි. ඒක හුඟක් අර මේ අපිච්චතාවය ගැන සන්තුෂ්ටිතාවයට වැඩිය ටිකක් මේ මේ අත්‍යන්ත ටිකක් සම්බන්ධ වෙයි කියලා මම හිතනවා. ඉතින් වසුගිය දවස්වල ඒ ඕක්ලන්ඩ් ගන්නකොට සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කතා කරා. කතා කරනකොට මේ සතිය ගැන කිව්වා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල අට පොලක සරුවත් යනසේ සතිය විතරක්ම සඳහන් කරලා තියෙනවා. සතර සතිපට්ඨානේ හතර පොලක සඳහන් කරලා තියෙනවා. ආනාපාන සතිය ආනාපාන සතිය කායानुපස්සන වශයෙන් කරනවා. ඊට පස්සේ වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන හතරක් කියනවා. මේක අපිට කියන්න පුළුවන් සතිය පිළිබඳ ආයන්න කියලා. අපි අන්තම් සතිය අඳුනලා දෙන වෙලාව. නමුත් ඒක අපි තේරෙන්නේ ඉස්සලා කරනකොට හරියට පරියන්කයක ඉඳගෙන ඇස් වහගෙන සද්ද නැත්ැනකට ගිහිල්ලා ගන්ධ රස බලන්නේ නැතුව සම්පූර්ණ කායත හිත යොදලා සතිය වඩනවා. මේකට අපි කියනවා intensive practice කියලා නැත්නම් දැඩිශේ සතියට පූර්ණ කාලය යෙදීම. ඉතින් ඒක කියන්නේ සාමාන්‍ය මේ වගේ භාවනා රිට්‍රීට් වල නැත්නම් ගෙදරදී වුණත් මුගක් සැලසුම් කරාට පස්සේ කරගන්න පුළුවන් වෙනවා. එහෙම කරගෙන කරගෙන යනකොට අපි සාමාන්‍ය සතිය කියන එකෙන් අදහස් කරන්නේ අරමුණ මෙතනදී අපි ගන්න මූල කර්මස්ථානයේට කෙලින්ම හිත යොදාගෙන ඉන්න වෙලාව සතිය. ආස්වාස වේලාවේදී ආස්වාස දන්නාකම සතිය. ප්‍රස්වාස වේලාවේදී ප්‍රස්වාසය දන්නාකම සතිය. මෙන්න විදිහකට කියනවා නම් ආස්වාස වේලාවේදී සද්ද වේදනා හිතුවේ නැත්තම් සතිය තියෙනවා. ප්‍රස්වාස වේලාවේදී සද්ද වේදනා හිතුවේ නැත්තම් සතිය තියෙනවා. නමුත් මේ මූල ධර්ම වශයෙන් ප්‍රශස්ත මේ සතිය වර්ගීකරණයට මේ විදිහට නාමකරණයට අර්ථකථනයට ගියාට ස්වභාව ධර්මයේ කවදාකවත් එහෙම ආනාපානෙලදී තන්නේ කර සද්ද වේදනා හිතවිලින් තොර සතියක් හම්බ වෙන්නේ නැහැ. පොළොවට මේ මහ මොහොතට කඩුවකින් කැටපුවාම එක පහකට වතුර දෙබෑ වෙනවා. දෙබෑ වුණා හා සමගම ආය වතුර එකතු වෙනවා. තිබුණ මට්ටමට එනවා. ඒ වගේ සතිය පිටු චිත්තක්ෂණය කියලා කියන්නේ අර කඩුවකින් ගැහුවා වගේ වතුර පාරක්. දෙබෑද දෙබෑ වුණාට ආය එනවා. ඒ වගේ තමයි සද්ද හිතවිලි වේදනා తాවකාලිකව පොඩ්ඩක් ඈතට ගියාම වහාම එනවා. උපමාවකට ගන්නේ ඒ පාසි බැඳිච්ච වතුර තියෙන ලිලක් නැත්නම් පාසි බැඳිච්ච වතුර තියෙන දිය කඩක් දවක් වගේ එකට කලකින් වතුර ගන්න ගියාම ඒ කරන්නේ ඉස්සල්ලාම අර පාවිවි තියෙන පාසි ටික එහාට මෙහාට කරන්න කලින් එහාට මෙහාට පද්දනවා යාට. පද්දලා බලනට ඇතුලේ පේන හොඳ පිරිසිදු වතුර. හැබැයි යනකොට තිබුණේ සම්පූර්ණ මේ පාසි වලින් වැහිලා. දන්නගෙන ගිහින් ඉවරලා අර එහෙ මේ කලයේ කරලෙවල පහසි නැති වෙලාවේ කලිය ඔබනවා ඇතුළට. ඇතුළල යටින් වතුර එක පිරෙන්න නැතිලක පහස උස්සනකොට කිසිම පහසි මොනක්වත් නැති වතුර ටිකක් එනවා. ටික වේලාවක් යනකම් ඒකේ පහසි නැතිල අපේ පේන්න තියෙනවා. බොහෝ වෙලාවකින් ආයෙත් අර එහෙට මෙහෙට පාවිච්චි පහසි ආයෙ ඇවිල්ලා සම්පූර්ණ වතුර වහගන්න. අන්න ඒ වගේ තමයි අපේ ආධුනික සතිය අර එහාට මෙහාට වෙච්ච පාසි ටික තුලින් වතුරේ පිරිසුදුකම පේනවා වගේ අපිට පේනවා යමක් කරන්න පුළුවන් බව අත්හැරපු ගමන් ආයෙ වැහෙනවා. ආනෝක කර කර ඉන්න වෙලාවදී යෝගාවචරය හිසිලුවට වෛර කරනවා. වේදනාවට වෛර කරනවා. ශබ්ද ඇහෙනකොට වෛර කරනවා. චිච්ච කමාරයෙන්ම ලබාගත් කාලේ නැතුණයි කිය. නමුත් ටික කාලයක් යනකොට යනකොට යනකොට තේරෙන්න පටන් අර ගන්නවා භාවනා පටන් ගන්නකොටත් හිතවිලි වේදනයි ශබ්දයි තිබුණේ. හොඳට කරන වෙලාවේදී වේදනා හිතවිලි ශබ්ද නැතුව සතියට ගියාට ඉවර වෙනකොටත් ආයෙ ඉවර වෙන්නේ වේදනා හිතුවි ශබ්ද මැද. භාවනා කාලේ වැඩි වෙන්න වැඩි වෙන්න තේරෙනවා අතරමැදදිත් එපයි කිව්වට මේ අනවශ්‍ය කරන අමුත්ත වරින් වර ගෙට කොට වෙනවා. ඊට පස්සේ කල්පනා කරලා මේක හරියට තේරුම් අරගෙන යෝගාවචරය කිව්වොත් ගුරුවරයාට මේ ස්වාමීන් වහන්සේ මම මේ ආනාපාන කරනලාදී ආස්වාද කරනදී ආස්වාසයේ හිත ධානය හිටියට හොඳට බලනකොට මගේ කය වේදනා තියෙනවා. ඒ වෙලාවේ සද්දෙත් තිබිලා තියෙනවා. ඒ වෙලාවේ බලනකොට හිතවිලි වලත් පෙළගැස්මක් තියෙනවා වගේනේ කියලා ඒ යෝගාචර અભීත ප්‍රකාශයක් කරන්නේ මුඛාකල් සතිය වඩලා ඒ සතිය පිළිබඳව හොඳ අධිකාරී ශක්තියක් පරිචයක් ආවට පස්සේ තමයි. මොකද ඒවා කියන එක වැරද්දක් කියලා වගේ තමයි ආධුනිකයෙක් හිතන්නේ. මොක කරගෙන කරන යනකොට සත්‍ය ප්‍රකාශ වෙනවා. අපි ආනාපානයේ හිත රඳවගෙන හිටියට මේ ශබ්ද වේදනා හිතවිලි කියනවා බය වෙලා පැනලා දුවනා නෙවෙයි අර වේගෙට පොඩ්ඩකට අයින් වෙනවා වහාම එනවා. ඒකෝට දක්ෂ යෝගාවචරයේකට දක්ෂ උපදේශ දෙන කර්මස්ථානාචාර්යවරයා මතක් කරන්නේ ඊට විදිහේ වුණා ශබ්ද තුනක් වේදනා තුනක් හුස්ම ගන්නවනේ. ඒ නිසා හිතවිලි ආද්ද එනවනම් ආදෙන් ඒකටම හිත යට වෙන්නේ නැත්නම් හිතවිලි අතරමැදත් හුස්ම තියනවා කියලා බලන්න. දරුණු ශබ්ද එනකොට නම් හිත කැඩෙනවා තමයි. ඒත් ඒකාකාරව පවතින සිහින් ශබ්ද පවතිදී හුස්මේ හිත පුළුවන් එක බලන්න. වේදනාවන් නම් ජීවිත බෑර ගන්නා දරුණු වේදනාවල්දී සතිය කැඩෙනවා ආනාපාන දුරු වෙනවා තමයි. නමුත් මේ පවතින බව, ඉන්න බව, දන්න බව තියෙද්දි ආනාපාන හිත තියනක බලන්නේ කියලා ඒ යෝගාවචරයට අර අතුරු කරතර නැද ඉතාමත්ම පිරිසුදු නැති වුණත් සාමාන්‍ය ආනාපානෙක ඉන්න පුළුවන් කියන බල මට්ටමට යන්නේ ඉස්සල්ලාම එක පියවරකින් සාර්ථක වෙච්ච යෝගාවචරය. මේක යන්තම් හරි දවසක අත්දැකපු දවසේ එන්න සාමාන්‍ය ශබ්ද තියෙද්දි ශබ්දෙට හිත ප්‍රහාර ගන්න තියෙද්දි හොඳට ශබ්ද ගැන තරහ නොවි ඒක එතන තිබිච්චවයි මට මේ ශබ්ද නැද බැරිද ආනාපාන කරා නැත්තම් ආස්වාසය බලන්න ආස්වාසය මෙනෙහි කරන්න ප්‍රස්වාසය මෙනෙහි කරන්න කියලා බලන්න යනකොට මේකෙදී අපි මානසිකාරයේ යොදවන තැන තමයි ජයගන්නේ අපි හිතේ යටිහිත හෝ මේ සද්දේ දැනගැනීමේ සද්ද සංඥාට කැමැත්තක් තියෙනවනම් දිවබුරු කිව්වත් කටබුරු කියන්නේ නැතුව වගේ හිත යන්නේ සද්දෙකම තමයි. දවසක තේරුම් ගත්තොත් සද්ද තිබිච්චාව ඒක තරහ වෙන දෙයක් නෑ. සද්ද ලෝකේ ස්වභාවය ආනාපානට එන්න පුළුවන්ද කියලා. පුළුවන්කම තේරිච්ච දවසේ තේරෙනවා අපේ හිත කොච්චර චපලද කියලා. මෙතෙන්දි මම මේ මනමේ කතාව තමයි ඉදිරිපත් කරන්නේ. මනමේ කුමාරයා ඒ පන්තියේ දක්ෂයා වෙනවා. දක්ෂයා වෙච්චාම දඬුවමටද තෑග්ගටද දන්නේ නැහැ. දිසාපාමොක් කරන්නේ Tamange දුව දෙන එකනේ. ඒක තමයි චාරිත්‍රය. මනමේ කුමාරටත් ඒකයි වුනේ. මනමේ කුමාරි දුන්නා. ඒ සුකුමාර බ්‍රාහ්මණ කාන්තාවක් ඉති මනමේ කුමාරයත් රටක් රාජ්‍යයක් එපා කියලා ගිහලා ශාස්ත්‍රීය සම්පූර්ණ වෙලා දිනාගත්තේ කුමාරි තමයි. අරගෙන ආපහු එනකොට කැලේ මැදදී දැද්දට කොටු වෙනවා. වැද්දට කොටු වුණාට පස්සේ වැද්දා නිරායුදයි කුමාරයා වාජ්‍ය පාංශිකයි එයාකා එක කැතයි නිරායුද මාංශයකට ගහන එක. ඒ මමත් නිරායුද වෙන්න ඕනේ කියලා ශාස්ත්‍රීය වංශය කියලා කියනම කඩුව අතේ තියෙන එකයි. කඩුව දෙනවා කුමාරයාට. ඊළ වැද්දාට කියනවා විද්වන්ත සටනක් කරමු කියලා. වැද්දායි කියනවා ඒකට කැමති මොකද මේ කුමාරයා කඩුව තියදී ඕනනම් කපල මරන්න තිබ්බා. වැද්දාගේ ඊට වැඩිය කුමාරයාගේ කඩුව දක්ෂයි. කුමාරයා පැත්තක තියන්නේ ශිෂ්ටාචාරය ගලනවා. කුමාරයාගේ ශිෂ්ටාචාරය ගලනවා. වැද්දා ඒකට කැමති නෑ. එයා පීතල පැත්තක තියලා දෙන්න දුන්ද සක්නට යනවා. වැද්දා ඇත්තට සරි දඬු වුණාට, හැඩි දඬු වුණාට කුමාරයා ටැකල් කරනවා. කුමාරයා කොහොම හරි වැද්දා බිම දානවා. බිම දැම්මට පස්සේ දැන් ඉතින් සටනේ කුමාරයා දිනු වැද්දා යට කුමාර දිහා බල්ලා කියනවා දියං කඩුව මොගේ කුලල කපන්නට කියලා ඉල්ලනවා. දැන් හිතන්නේ මේ හදවතගත්ත කුමාරිනේ දැන් කඩුව දෙයි කියලා. කඩුව දෙන්නේ කාටද? කුමාරයාට කපුව දෙනවා. ජීවු ගමන් හිතනවා කුමාරයා යකෝ රටක් රාජ්‍යයක් දිනාගත්ත කියලා දිනාගත්ත මේ ගෑණිද. දැන් මේ අසීරු අවස්ථාවේදී කඩුව දීපන් කියවලස කපුව දෙනවා කියනකොට හිත දෙකිටිනවා. දෙකිටු වෙච්ච ගමන් වැද්දා කරන් අනිත් පැත්ත දා ගන්නවා. දාගත්ත ගමන් කුමාරයා කඩුව අතට දෙනවා. කුමාරයා ඉවරයි. ඔය සෙල්ලම තමයි අපි ආනාපානෙට කරන්නේ මොකට යෝගාවචරය. කොබුව දෙනවා සද්දෙට මේක අහනාපානෙට කඩුව දෙනවා සද්දෙට ඊළඟ කියන සද්ද අපිට බාධා කරයි කියන එහෙම නැත්නම් වේදනාවක් ආවම අපි කඩුව දෙන්න ඕනේ ආනාපානයට කොබුව දෙන්න ඕනේ වේදනාවට ඒ වුණාට අපි කොබුව දෙනවා ඉස්සර වෙලා ආනාපානයට කඩුව දෙනවා වේදනාවට ඒක වේදනාව ජයගන්න ඒ නිසා කියනවා පිරිමි කොච්චර රණ්ඩු කරත් තීන්දුව තියෙන ගෑණික් අතේ කියලා යුද්ධ කොච්චර කෙරුවක්වත් අවසාන සින්දු කරන පැත්තක ඉන්න අම්මණ්ඩි කෙනෙක් තමයි. භාවනාවෙත් ඔච්චරයි. ඕක දැනගත්ත දවසේ තේරෙනවා සද්දෙත හෝ ආනාපානට වෙනම නයිසાર્ගික බලයක් නැහැ. මේ දෙක කොයි එකද තෝරන්නේ කියන එක කල්ැතුව මේ බණ අහලා තේරුම් ගත්තොත් උන්ට කල්පනා කරලා බලුවොත් දෙකටම සමාන තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන්ම කියන පුංචි ශබ්ද පුංචි වේදනා සහ පුංචි හිතවිලි ගැන බලනකොට ආනාපානට සෑහෙන උරට උරට ධානය යන්න පුළුවන් ගතියක් තියෙනවා. නමුත් අපි ඒ සඳහා යොදන මානසිකාරය තමයි මනමේ කුමාර කියන්නේ. මේ මානසිකාරය හැම වෙලාවෙදීම අර හැඩිදරි වැද්දාගේ දිහාට තමයි හිතන්නේ. අන්තිමට වැද්ද මොකද කරන්නේ? ඒක වැඩක් නෑ මේ භාවනාවට. අමන ගතිය ඇති මෙවැනි අඟනන් මවැනි අන්නත කුමන සරණද කියලා කුමාරි තනි කරලා හතරම් බට්ටි කරගෙන යනවා. ඒ නිසා අන්තිමට මේ අසතිය අමනකමට මේ කරන වැඩ නිසා සතිය පාවා දීලා ආනාපානි පාවා දීලා වේදනාවට ගියාට මේ අමනෝ අසතිය අපි නැවතත් සංසාරේ අසරමං කරනවා. ඒක නිසා සතිය පිහිටවනවා. ආරම්භයේදී සතිය පිහිනවන ආනාපානෙ පමණමයි වේදනාව බෑ සද්ද නෑ හිතුවේ නෑ කියලා. නමුත් දවසක යෝගාවචරය ගුරුවරයා කියලා දුන්නාට පස්සේ සද්ද වේදනා හිතුවේ නැදත් උත්සාහයක් ගන්නද පුළු පුළුවන් වෙලාවේ ආනාපානෙටම යන්න නැත්නම් ආස්වාද ප්‍රසආදට යන්න කියලා දිනපු දවසේ තේරෙන්න පටන් අර ගන්නවා අර වරද්ද වරද්ද සුද්ධ ආනාපානෙ පවත්වපු සතියම තමයි දැන් විවිධාංකීකරණයට ලක් වෙලා විචිත්‍රත්ව භාවයට ලක් වෙලා පුංචි පාදාකයේදී පවත්වනවා මෙන්න මේක ටික වේලාවක් යනකොට අභියෝගයක් බාටපත් වෙනවා ඊට වැඩි ටිකක් ලොකු සද්දයක් එක්ක බැරිද ගන්න ආනාපාන ආස්වාද ප්‍රසආද ඊට වැඩි ටිකක් ලොකු වේදනක් එක්ක බැරිද ඊට වැඩි ටිකක් ලොකු මේ හිතවිලිත් එක්ක බැරිද කියලා මෙන්න මේක ඉස්සරහට යන්න අනිවාර්යයෙන්ම මේ ਸਰවඥාන්සේ දේශනා කරන මේ අල්පේච්ඡතාවයට හිත යොදන්න ඕනේ. යොදාන යනකොට මේකට කියනවා අපි සති බලය කියලා. අපි සතිය සති ඉන්ද්‍රිය කියලා. සතිය පුළුවන් තරම් දැන් ක්‍රියාත්මක කරන්න හදනවා යම් යම් බාධක තත්ත්වයන්ට. මෙන්න මෙතනදී යෝගාවචරයාගේ සත්පුරුෂ සත්පුරුෂ ගාවේ හොඳට වැටෙනවා. නිතරම සත්‍ය වැඩි වෙන අවශ්‍ය ප්‍රශස්තම தত্ত্ব නැතුව මට මේක කරන්න බෑ කියලා කියනවා අසප්පුසයි. ප්‍රශස්තම தত্ত্ব නැති වුණත් මම සතිය ශක්තිමත් කරන්න ඕන. ශක්තිය සතිය දැඩි කරවන්න ඕන. ඒකන ටික ටික බාධා තියෙනවත් කරන්න ඕනෑ කියලා බැලුවොත් පරියන්කේ කරපු සක්මනේදී ලැබෙන පරියන්කේදී කරන ආනාපාන ලැබෙන සතිය හා සමාන උත්සාහයක් ගන්නවා ඇස් දෙක අරගෙන සිතවිලි තියෙද්දි පද්දත් ඇහෙද්දී ආනමන සක්මනේදී බැරිද මට ටිකක් අනිකුත් පාදා චීති ගන්න කියලා. මන්නකට වෙන්න පුළුවන්. අච්චරම ගැඹුරට බැරි වුණාට පුළුවන්. ඒක ලොකු දොර විවුරු වීමක්, හුලි විවුරු වීමක් කරනවා. ඊට පස්සේ බලනවා අපි එදිනදා ගමනක වේගයෙන් යන ගමන්, එන ගමන්, කන ගමන්, නාන ගමන්, බොන ගමන්, වැසීලි කරන ගමන්, කැවිලි කරන ගමන් වරින් වර ආනාපානයට යන්න නැත්නම් වරින් වර මේ කරන වැඩේට හිත යොදන්න යන්න බලනකොට ඒකට බාධාවක් නැහැ. අන්න ඔහම තමයි සතිය ඉන්ද්‍රියක් වශයෙන් ටික ටිකට පැතිරෙන්නේ. ඊට පස්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ ඉන්දිය ධර්මයේ බල ධර්මයක් බවටපත් වෙන සති බලයේ බවටපත් වෙනකොට උන්වහන්සේ සඳහන් කරනවා පමාදේන කම්පතිටි සති බලං පමාදේ කියලා කියන්නේ අසතිමත් වෙලාව. ප්‍රමාදයට වැටිච්ච වෙලාව. අප්‍රමාදිනේ සතිය කියන්නේ සාරිපුත්‍ර සංසඳා කරනවා පමාදේ ප්‍රමාදයට වැටිලා න කම්පතිටි නොසැලෙන්නේ නෝයි සති බලය නම් ආනාපාන භාවනාවට කරන්න කියලා හිත දිගටම යනවා හිතවිලි දිගේ අප්‍රමාදේ නැහැ ප්‍රමාදයට වැටිලා නමුත් හිත කලපම් කරගන්නේ හිත කල්පනා කරන්න වැටෙන්නේ හිත පශ්චාත්තාවයටවත් වෙන්නේ කම්පාවටපත් වෙන්නේ මේ මේ වෙලාවේ මම ඉඳලා තියෙන ආනාපාන නෙවෙයි බව හොඳට දන්නවා මෙච්චර වෙලාවක් මම වේදනාවේ ඉඳලා තියෙනවා කියලා හොඳට දන්න. ශබ්ද දිගේ ගිහිල්ලා තියෙන ගමන් කම්පා කරන්නේ මේක තමයි ඉන්දිය ධර්මයේ බල ධර්මයකපත් කිරීමේදී හම්බෙන පන්නරේ. වෙන විදිහකට කියනවා නම් සතියට අහු වෙනවා අසතිය කියන්නේ මොකද්ද කියලා. අන්න ඒකට කම්පන වෙයි. ඒකට තමයි දෙස් නොදී දෙස් දී ගන්න නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව මේකත් සාධාරණයි මේකත් සාධාරණයි කියලා දෙකම දැනගත්ත දවසේදී යම් කිසි අල්පේච්ඡතාවයක් හිතේ ඇති කරගන්න වෙනවා. අපි කොච්චර තකමැව්වත් මේක සුද්ධ වශයෙන් පූර්ණ සුපතිත්තික සතියක් පාත්තන්න බෑ. හොඳම දේ තමයි සතිය තියෙනකොට සතිය දන්නව නැතිකොට නැති බව දන්න. ඒක තමයි සතියේ බලවත්කම කියලා කියන්නේ. ඒක කවදාකවත් අර ආධුනික පාඩම් දෙක කරපො නැති කෙනාට ධර්මය වැටහෙන්නේ නැහැ, තර්කය වැටහෙන්නේ නැහැ, සාක්ෂාත් කරමුකුත් නැහැ. උත් වැටි වැටි හරි ගමන්නේ අර යන්තම් සතිය ඇති කරලා පුංචි පුංචි බාධා මැද සතිය ඇති කරගත්ත කෙනාට අන්තිම තත්තාවක් හම්බ වෙනවා. හරියට දැන් අර චිත්‍රපටි ක්‍රිකට් ගහනකොට අම්පයර්ස්ලා දෙන කොච්චර හිටියත් මුළු ක්‍රිකට් ගේම් එකම තර්ඩ් අම්පයර් කියන වීඩියෝ ටේප් එකට අහු වෙනවා. නිසා ඕන තැනක වැරද්දක් වෙලා තියෙනවනම් අවුරුදු ගානකට පස්සේ හරි ආපහු බලලා විනිශ්චය කරගන්න පුළුවන් ශක්තියක් හම්බ ඒ වගේ බැලුවොත් අපි දවස පුරා සුඛ දුක්ඛ වේදනාවේ ඉන්න ප්‍රදේශයත් අදුක්කම සුඛ වේදනාවේ ඉන්න ප්‍රදේශයත් සතියට දාලා අහුවෙච්ච දවසේ අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් බොහෝ වේලාවල් වල අපි ඉන්නේ අදුක්කම සුඛයේ නමුත් අපේ හිත ලෝභ කරන්නේ සැපටයි දුකටයි ඒ නිසා අපිට අදුක්කම සුඛේ පේන්නේත් නැහැ අහුවෙන්නේත් නැහැ සැපේනකොට වැඩි කරන්න හදනවා දුකේනකොට නැති කරන්න හදනවා ඒක උන් රාග දෝෂයට යට වෙලා අනේ මුළු දවසම අපි කොච්චර කියලා කරන්නේ නික්ලේශී වූ අදුක්කම සුඛය අඳුනන්නේත් නැහැ. ඇවිල්ලා යනකොට ඇයි හොඳයි කියන්නේත් නැහැ. ඒ මොකද අපි සතිය දන්නේත් නැහැ. අප්‍රමාදේ දන්නේත් නැහැ. ප්‍රමාදේ දන්නේත් නැහැ. එන්න කලින්ම Taman පිළිබඳව වැරදි තක්සේරුවකට ඇවිල්ලා එහෙම නැත්නම් අව තක්සේරුවට ලක් කරලා සෑම දෙම විවේචනයට ලක් කරලා යන්නේ මොකද්ද? මේ අල්පේච්ඡකම දන්නේ නැති නිසා. මේකයි මේ සාසනික අල්පේච්ඡකම කියන්නේ. ඒ නිසා සතිය නැති බව දැන ගැනීම තමයි සතිය තියෙන බව දැන ගැනීමට වැඩි උතුම් දේ. ඒක කවදාහකවත් සතිය කියන එක අඳුනගන්නත් මනුස්සයට තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න පුළුවන් අපබ්‍රංශයක් නෙවෙයි. සතිය තියෙන කෙනාට කවදා හෝ අසතියට අනුකම්පා කරන තාක්කල් සති ඉන්ද්‍රිය සති බලයක් පාටපත් වෙන්නේ ඒ වචනමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ උපට්ඨිත සමා උපට්ඨිත සති සමානෝ උපට්ඨිත සතිති මේ ඥානේ යොන්ති නෛච්චති. මම දවස පුරාම සතියෙන් හිටියත් මම සතියෙන් ඉන්න බව කිසි කෙනෙකුට නොවැටහේවා කියලා පටන් ගත්තා. දැන් බොහොම අතාර්කික ගතියක් මේකේ පෙන්වන්නේ. මේකෙන් කියන්නේ පන්නරේ. යකඩ තිබුණට මදි ඒක පන්නරේ කියන ටෙම්ප් එක තියෙනවා. ඒක නැත්තම් උපකරණේ වැඩක් නැහැ. මෙන්න මේ පන්නරේ නැති වෙන්න හේතුව මේ සාසනයේ තියෙන ප්‍රතිසංපාදේ දන්නේ නැතිකම. සෑම වැරද්දකම ලාභයක් තියෙනවා. සෑම අඩුපාඩුවකම වාසියක් තියෙනවා. අන්න ඒක මතු කරගන්න දන්නේ නැති එකන හැමදාම අර ලාභ පැත්ත විතරමයි ඉල්ලන්නේ. සතිය කාසියක් අරගත්තාම එක පැත්තක රජිනගේ මූණ තියෙනවා අනිත් පැත්තේ පොල් ගහ තියෙනවා. අපි මේ කාසියක් දෙන්න කියනෝ නම් රජිනගේ මූණ විතරක් තියෙන එක. කවදාකවත් අපි කාසිය ගන්නකොට දෙපැත්තම අතට එන්නේ. ඒ වගේ හැම ලාභකම පාඩුවක් තියෙනවා හැම පාඩුවකම ලාභයක් තියෙනවා සත්‍ය තිබුණත් ලාභයි නැති වුණත් ලාභයි අපිච්චාවේ ගන්න කෙනා. එදාට ඔහු ලෝකයේත් එක්ක තියෙන ගැටුම අකමැති දේවල් පරද්දවන්න තියෙන වෑයම නතර කළා මේ පරද්දන්න ඕන එකේ තියෙන හොඳ පැත්ත විවේකීව කල්පනා කරලා බලනකොට තම්බි කියපු කතාව කියන. ඔරුව පෙරුණාට පස්සේ කියනවා තිබුණු පැත්තට වැඩිය හොඳයි කියන. මේක තමයි යෝගාවචර කියන්නේ. මේක තමයි ස්කවුට්ලා කරන්නේ. ඒක තමයි බාලදස්සකම කියන්නේ. කිසිම දෙයක් ගැන අපේක්ෂාවක් නැහැ. පැමිණිච්ච දේ දිහා හොඳට බලන ඉඳලා එහි මතු කළ හැකි හැකි සුබ පැත්ත, හරි පැත්ත මතු කරගන්න පුළුවන් වෙච්ච දවසේ මේ මුළු ලෝකෙම මේට වැඩි සුන්දර දෙයක් වාටපත් වෙනවා. මේ මුළු ලෝකෙම ධර්මයේ අවබෝධ කිරීමට ඇති කරගත්ත විද්‍යාගාරයක් වාටපත් වෙනවා. හැම දෙයක්ම උපකරණයක් වාටපත් වෙනවා. ඒක මෝඩයා මෝඩ වඩුවා ආයුධත් එක්ක පොර බදනවා. ඒකේ සතිය හරියට පිළිලා නැතිව සතිය දන්නේ නැති එකන සාසනයත් එක්ක පොරබදන. හොඳ දේවල් එක්ක පොරබදන. ලං කරගන්න. නරක දේවල් එක්ක පොරබදන නැති කරන්නේ. නමුත් අර මධ්‍යස්ථයේ තියෙන දේ දන්නේ නැහැ. ඒ නිසා සතිය පිළිබඳව උපට්ඨිත සති සමානෝ උපට්ඨිත සතියිති මේ ඥානෙයොන් තීති නයිච්ඡති. හොඳට පිළිතොන් ලද සතියක් ඇත්තේ. නමුත් මාළඟ සතිය තියෙනවායයි අනුන් දැන ගැනීම කැමැති නොවෙනවා නම් ඒ සතියේ සීමාන්තික වැඩිමකට ලක් වෙනවා. එහෙම නැති කට්ටිය කියන්නේ මට ඕනේ කරන්නේ සතිය වඩපුවාය විතරයි. සත්‍යමත් අයත් එක්ක විතරයි මම අසෝ කරන්නේ අසත්‍යමත් කට්ටිය අසමත් ආදී කට්ටිය මයි ළඟට එන්න එපයි කියලා. අර ලොකු වෙනසක් ඇති කරගත්ත ගමන් ඒ අසත්‍යමත් පුද්ගලයන්ගෙන් කෙනෙහිවට ලක් වෙනවා. ඒක වසංගාගෙන, ಗುಣ වසංගාගෙන යන මේ ගමන පුදුමාකාර සුන්දර භාවයකින් නැත්තම් යෝනිසුමනසිකාරය කියන රැඩිකල් වාදයකින් සර්වඥාන්සේ ඉදිරිපත් කළා කියනවා බලනකොට එනවා මෙතෙක් කල් රැකිලා ඇවිල්ලා තියෙන හැටි පුදුම හිතන අවුරුදු 2000 ගන්න. මෙච්චර ලස්සනට ඒ දානරුද්ද ස්වාමීන් වහන්සේ කියපු දේ තර්කයට අහු වෙන්නේ නැති වුණාට අපේ ශාසනය තාම රැකිලා තියෙනවා. ඒ නිසා උපට්ඨිත සත්‍යමාන උපට්ඨිත සතියේදී මං ඥානෙ යොන්ති इति නෛච්ඡති. ඊගාට සරුවත්යන්සේ සඳහන් කරලා තියෙනවා සමාහිතෝ සමානෝ සමාහිතෝති මං ඥානෙ යොන්ති නෛච්ඡති. හොඳ සිත් සමාධියක් තියෙනවා. ලෝකේ ඉන්න හරියක් ඉන්න ඔක්කොම අසමජාත් జాතියක්. ඒගොල්ලත් අද ගියාට පස්සේ අපිට තමයි හොඳට පේනවා ගැඹුර. මේ ගාවට කල යුත්තේ මොකද්ද, දියෙත් මොකද්ද? නමුත් මේ අසමාහිත මිනිස්සුන් මොකක් අපේන්නේ. ඒගොල්ලෝ පුළුවන් තරම් ඉක්මනට එකතු වෙලා වහාම තීන්දුවකට එන්න හදනවා. ඇත්තටම සමාහිත හිතකට තීන්දුවක් ඕනේ නැහැ. තීන්දුව ගත්ත ගමන් කර්මගත වෙනවා. චේතනා ඉදිරියපත් වෙනවා. ඒ හිත දන්නවා අපන්නකව අවිරුද්ධව හිටපුවාම බේරෙනවා ඒක. නමුත් මේ වට වෙලා ඉන්නේ 199ක් වෙන බෑ බෑ අපි මේක එකතු වෙන්න ඕනේ. තීන්දුවක් ගන්න ඕනේ. අර දේ කරන්න ඕනේ. මේ දේ නොකරන්න ඕනේ කියලා අර සමාහිත පුද්ගලෝ පුතුමාකාර බලපෑම් කරනවා. ඒ වෙලාවට තමයි කිසිම සමාහිත හිතක් නැති කෙනෙක් වගේ ඒ කියන දෙයට මගේ කියන සමාහිත හිත නැත්නම් සමාහිත බව අනුන්ට රක්කුන්ට නොවැටේවා කියන විදිහට කටයුතු කළොත් ඒ සිද්ධිය එතනින් ඉවර කරන්න පුළුවන්. නැත්නම් තමන් එකට අහු. ඒක නිසා කොච්චර සමාධියක් ඇති කරගත්තත් කොච්චර ධ්‍යාන අභිඥා මොන බල තිබ්බත් ලෝකේ ඉන්න තාක්කිනේ අසමහිත අසමජාතියක් කියලා හිතාගෙන ඒගොල්ල අතර ජීවත් වෙනකොට කිසියම් සමාහිතකමක් අනුන්ට නොවැටහෙන ජීවත් වෙන කෙනාගේ සමාධියේ කිල්ලෝරක් ඇතිවෙන්න බෑ. කවදාකවත් ඒක කියලා හොඳට ගාපු පිහක් ගලක් කරපුවාම මුණත සෞත් වෙනවා කියන්නේ මේ සමාජයේ මුණත කවදාකවත් සෞත් වෙන්නේ. හැබැයි සමාහිත හිතත්ව දකිනකොට ඒකෙන් ප්‍රයෝජන ගන්න. අසමාහිතීත්වය දකින්නකොට අරස කරගන්න. අරස කරන්නේ මොකද්ද? මේ යත්තු දැනගත්තොත් ඒ යත්තන්න හරි වෙහෙසකටපත් මේ අසම මේ දිශම ලෝකේ කොහොමද සමහිත පවත්න්නේ කියලා. ඒ නිසා සමහිත පවත්න කෙනා සමාගේ මගේ සමාහිත බව කාටවත් නොවැටහේවා කියන අල්පේච්ඡ භාවය ඇති කරගත්තොත් බුදුන් දකින්න පුළුවන්. බුදුන් දැකලා නිවන් දකින්න පුළුවන් ධර්මය දකින්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්නේ අසමාහිත ලෝකයේත් එක නඩු කිය කියා රණ්ඩු කර කර නැත්නම් මේ අසමාහිත ලෝකේ මගේ සමාහිතකම කරනවා කියලා ඒ තමන්ට බාධා කරන්නේ අසමාහිත જાතිය කියලා රණ්ඩු වෙන්නෙම මාර බලවේගෙ එන්නෙම තමන්ගේ මේ තියෙන සමාධිය නැති කෙනෙක් වගේ හැසිරෙන්න දන්නේ නැතිකම නිසා. දන්නවනම් හිතෙන්න පුළුවන් ඒක වංචාවක් කරනවා කියලා නෑ බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුක දේශනාවෙම සඳහන් කරලා තියෙනවා. සමාහිතෝ සමානෝ සමාහිතෝති මං ඥානෙයුන් තීති නෛච්ච. ඊට පස්සේ සරුවචන සඳහන් කරනවා පඤ්ඤවා සමානෝ පඤ්ඤවා පඤ්ඤවාතිමං ඥානයන්ති කියන ඉච්ඡති. දුර ප්‍රඥාව තියෙන තේරෙනවා මේක නම මෙහෙමයි මේක නම මෙහෙමයි කියලා. නමුත් කවදාකවත් ඒක ඇඟෙන්න හරින්නේ නැහැ. දැන් නම් කරන්න හදන්නේ මේ තියෙන තියෙන ඥානෙ හැටියට එක්කෝ ඩිප්ලෝමාවක් එක්කෝ ඩිග්‍රී එකක් එහෙම නැත්නම් පෝස්ට් ග්‍රැජුවේට් එකක් හරි ගන්නත් අකමැයි. ඒ තියෙන එක රෙජිස්ටර් කරගන්න. මේක කියන්නේ සම්පූර්ණ අනිත් පැත්ත. මේක පිළිබඳව ඔය මේ බුද්ධ දේශනාවක් නොවුනට ඒ පහරසජි මහරහතන් වහන්සේගේ මම හිතන්නේ ථේරගාතාවේ සඳහන් වෙලා තියෙන්නේ උන්වහන්සේ සඳහන් කරනවා මේ ශාසනයේ සැප විඳින්න. ඊරාමිස සැප විඳින්න නම් චක්කුමාස යත අන්දෝ රෝතවා බදිරෝ යත. ඇස් ඇත්තේ නමුත් අන්දේක්ෂේ හැසිරෙන්න ඉගෙන ගන්න. කන් ඇත්තේ නමුත් බීරකුසේ හැසිරෙන්න ඉගෙන ගන්න. හොඳට කොන්ද වතපය අයිය තිබුණට වැඩක් කරගන්න බැරි කොන්ද අමාරු කෙනෙක් විදිහට ඉන්නේ කියලා. කොච්චර ඥානයක් තුනක් මොඩේක්සේ හැදෙන්නේ කියලා. මොන්නම දෙයක් කරලා බේරෙන්න බැරි නම් පණජිය මලකුණක්සේ ඉඳලා බේරෙන්නේ කියලා. ඉතින් අද ලෝකේ තියෙන මේ අඳුරේට මේ ලෝකයේ අද තියෙන මේ කියාපෑමනට හොඳ තොක්කක්. නමුත් මේ ඔක්කොම යල්පැනපු ධර්ම පාඩපත් කරගෙන තියෙනවා. අපි තියනට වැඩිය කියා පාන්න පටන් අරගන්නවා. ඒ නිසා ඥානවන්තයයි කියලා බුදුහාමුදුර සඳහන් කරන්නේ පඤ්ඤවා සමානෝ පඤ්ඤවාති මං ඥානෙ යන්ති කියන ඉච්ඡති. මගේ ළඟ ප්‍රඥාවක් තියෙනවා කියලා කිසි කෙනෙක් දැනගන්නවට කැමති වෙන්නේ නැහැ. අල්පේච්ඡතාවයේදී අල්පේච්ඡ බව නොදැනෙන්නවට කැමති වෙනවා කියනකට වැඩිය මේ පැත්තට එනකොට සාමාන්‍ය ඇතීමක් ගන්න පුළුවන්. ඒත් මේ වෙනකොට අල්පේච්ඡතාවේ යම් ප්‍රමාණයකට දිනු කරපු මේ සාසනික සීල සමාධි ප්‍රඥා දිනු කරපු සතිය තියෙන කෙනාට තේරෙනවා. නමුත් ආගංකාරයන් නම් මේක තේරෙන්නේ නැහැ. ආගංකාරය කියලා කියන්නේ සාසනයට manussත්වයට හිංසා කරන මිනිහ. ධර්මවාදියාට නම් මේක හොඳට තේරෙනවා. සා බුද්ධ ආගමෙන් බුද්ධ ධර්මයෙන් වෙන් කරගත්ත දවසට අපි බුදුන් දැක නිවන් දකින්න. දැනට අපි පටන් ගන්නේ නම් ආගමෙන් තමයි. ඒක නරකක් නෑ. මොන්ටිසෝරි පන්තියට හොඳයි. බාල වයස් කාමින්ද හොඳයි. නමුත් ඉස්සරහට ගියත් කවදාකවත් ආගමට කෙනෙහිලි කරන්න එපා. මේ ආගම කටයුතු හේමම තියෙද්දි Taman දැනගන්න ඕනේ එහෙම ආගමෙන් ධර්මයේ වෙන් කරගෙන විසම ලෝකයේ සමහිත පවත්තන්න වෙන්නමම ඉස්සරණ ඥානයක් අවශ්‍යයි. අන්නේ ඥානයෙන් කියන ආයි ගතිය තමයි පඤ්ඤවා සමානෝ පඤ්ඤවා තීතිමං ඥානෙ යොන්තින ඉච්ඡ. ප්‍රඥාවන්ත වුණේ නමුත් මගේ ප්‍රඥාවන්තකම ලෝකයාට නොවැටහින තාලෙට වැටෙන්නේ නැත්නම් හොඳයි. වැටීමට අකමැති වෙන ඥාණය තමයි මෙතෙන්දී අවශ්‍ය කරන්නේ. මේක ඇත්තටම මේ මේ විධානයක්වත් මේක ඇත්තටම කියනවා නම් රැවටිල්ලක්වත් නෙවෙයි. අන්තිමට කරුවත් සඳහන් කරනවා පපංච නිප්පපංච රාමෝ සමානෝ නිප්පපංච රාමෝ තීතිමං ඥානෙයන්ති නෙච්චති. ප්‍රපංච කිරීමෙන් තොර වුණේ නමුත් මම ප්‍රපංච කරන්නේ නැති කෙනෙක් බව දැනගන්න නැත්නම් හොඳයි කියන එකටයි මේ ඉර ඇඳගෙන ඉන්නේ. ප්‍රපංච කරනවායි කියන එක සාමාන්‍ය වචනේ අපි අටුවාවේ සඳහන් කරලා තියෙන්නේ තණ්හා මාන දිට්ඨි වලින් මේ සංසාරේ අංජබජල් කරගන්න. අවුල් කරගන්න එක. ඒ නිසා අපිට අල්පේච්ඡතාවයේ ආවත් අල්පේච්ඡතාවය නිසා තණ්හාවක් එන්න ඉඩ තියෙනවා මාන්නයක් එන්න ඉඩ තියෙනවා මේක මගේ අල්පේච්ඡතාවය කියලා සක්කාය දිට්ඨිය වැඩෙන්න ඉඩ තියෙනවා ඒ වගේම අපිට සතුටක් සන්තුෂ්ත භාවයක් සමාජයේ ශාසනයෙන් ගත්තත් ඒක මගේ සතුට මේක මට මේක මගේ ආත්මය කියලා පැටලව ගන්න ඉඩ තියෙනවා ඒ වගේම අපි හොඳ වීර්යවන්ත වුණත් ඒ වීර්යවන්ත භාවය පිළිබඳව අප්‍රමාදී භාවය පිළිබඳවත් අපිට තණ්හාමාන දිටි එන්න ඉඩ තියෙනවා සමාධිය පිළිබඳව සමාහිත භාවය පිළිබඳව ප්‍රඥාව පිළිබඳවත් එනවා මේ හැම දෙම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන විප්‍රපංචරාමතාවයට යන්න නම් මේ සෑම ගුණයක්ම තියෙද්දි නැති කෙනෙක් සේ හැසිරෙන එක ඇස්සක් තියෙනමුත් අන්ධෙකුසේ හැසිරෙන එක කන් ඇත්තේ නමුත් බීරෙකුසේ හැසිරෙන එක මිස මේ ධර්ම ලෝකෝත්තර ඉක්මවල ලෝකය ලෞකික පැත්ත ඉක්මවල ලෝකෝත්තර පැත්ත කවදාකවත් යන්න බෑ සාසනික ಗುಣ හෝ මමය මාගේ මගේ ආත්මය කියලා හිතනවා නිසා සාසනික ගුණ වඩන්න ඕනේ. ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි. මේ හේතු ධර්ම આવොත් මේ ඵල ධර්ම ලැබෙනවා. ඒක මට උච්චිත සීමා වෙලා නැහැ. උච්චිත සින්න වෙන්නේ නැහැ. සරුවත් යනවා අපිට සින්න කරලත් නැහැ. සරුවත් යන සඳහන් කර දෙන හොඳට ගුණ වඩලා ඒ භවකින් ඒ ගුණය මතින් තමයි කන්නාමාන දිච්ච නොවීමට නම් ඒ ගුණය පිළිබඳ සාසනික ප්‍රඥාවකින් නිප්පංචරාමියව බලන්න පටන් අරගත්තොත් ආචාර්ය પરම්පරාවකින් මිස කවදාවත් මේ දෙවෙනි පන්නරේ ගන්න බෑ. විශේෂයෙන්ම දරුවචන සඳහන් කරනවා පරතෝ ഘോഷයකින් තොරව. අනුන් කියන දෙයක් අහන්න නැතුව කවදාකවත් කෙනෙකුට ස්වයම්බුව මේ ඥානෙ පහළ වෙන්නේ නැහැ. අල්පේච්ච වුණත් අල්පේච්ච බව රට්ටු නොදනීවා කියන ඥානෙ අල්පේච්ච වෙන්න නම් දැනුම දෙනවා. ඔය බාල දක්ක තියා පාන්නත් උගන්. නමුත් ඒක රත්තු නොදැනීමා නැත්තම් දැනගත්තේ නැත්තම් හොඳයි දැනගන්න නොවේ නොදැනගන්න කටයුතු කරනවා කියන එක සරුවච්චන් වහන්සේගේ මහගණ්ඩෝ. ඒක සන්තුෂ්ටෝ සමානෝ සතුට ඇති කරගත්තේ නමුත් නිරාමිස ප්‍රීතිය ලද්ද දෙයින් සතුට වෙන ගතිය කවදාකවත් ඒක අනුන්ව දැනගන්න මට්ටමට යන්නේ. ඒ වගේම තමයි සතුට ඇති වෙනා වගේම තමයි පිරිය හොඳට වඩන ආරද්ධ විරිය ඇති කරගන්නවා නමුත් කාටවත් පෙන්වන්නේ අපි මාකාර වීරයෙන් කටයුතු කරන බා. ඔය අනිකොල්ල විවේකීව කුසීතව ඉන්නකොට අංගල වැඩ කරන දැනගන්න. මේ ආදී සෑම ගුණයක්ම වඩලා ඒ ගුණය පිළිබඳව ඒ සරුවචනහන්සේ දීලා තියෙන මේ උපමානේ නැත්තම් අපි ලාහට ගෙඹෝයුතු කරනවා වගේ වඩන වඩන ගුණේ වාෂ්පීකරණය වෙනවා. උලකට ගහගෙන යනවා. මාර බල වේග එනවා. එහෙම නොවන પરම්පරාවක් අපි මේ වෙනකම් අරගෙන අවිලා තියෙන නිසා අපි මේ ගුණේ වඩලා නොකර වෙන අනෙකුත් ශාසන වගේ නෙවෙයි. ඒ ගුණේ වඩලා ඒක ආරක්ෂා කර ගැනීමට විශේෂ යන්ත්‍රයක්, මන්ත්‍රයක් නැත්නම් යාන්ත්‍රණයක් සහිත ශාසනයක් තියෙනවා. ඒක පොතේ නෑ. හැබැයි නෑ කියන්න බෑ. මේ වචන ටික පොතේ තියෙනවා. නමුත් කියවනකොට ඕනේ පොත්කාරයෙක් හොල්මන් වෙලා හිටිනවා. මොකද දින ගැනීමටත් බාධා කරන්නේ තොස් කියලා වගේ මේකේ පේන්න තියෙනවා. ගුණය ඇති කරන ගුණේ වසාගෙන ජීවත් වීමේ ගතිය මම දැකලා තියෙන්නෙම ඒක වඩපු පුද්ගලයන්ගේ ජීවන හුස්ම තුල පමණයි. ඒ ඇත්ත මනින්නයි. මහා ගැඹුරු මොහොතක් වගේ මොන්නම දෙයකටවත් අහුවෙන්නේ නැහැ. ඒ නිසා Taman මැනෙන්නෙත් නැහැ, ලෝකෙම අනින්නෙත් නැහැ. ඒ වගේම මේක Tamanගේ බුද්ධියට සීනා කරගෙන මේක තණ්හා කරගන්නෙත් නැහැ. අන්තිමට ඒක මගේ ගුණයක් කියලා කවදාවත් කියන්නේ ඒක සඳහන් කරන සාහසනික ගුණයක්. බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා වගේ නද ගුණයක්. මෙන්න මේ සීල සමාධි ප්‍රඥා වන්නකොට මේ ಗುಣ ටික වැඩ. මේ සූත්‍රයේදී සරුවචනanse මේ විදිහට අපූර්ව තාලයකට මේ විස්තර කරලා සඳහන් කරනවා යම් කිසි කෙනෙක්ගේ ඒ ප්‍රතිපදාව තුළ මේ ಗುಣ ධර්ම දිහාට නැමියාවක් තියෙනවා. මේ ಗುಣ ධර්ම වල වර්ධනයක් සිදු වෙනවා නම් ඒ මනුෂයාගේ රුචිකත්වයේ අරුචිකත්වයේ පෞරුෂත්වයේ පැහැදිලි වෙනස්කම් වර්ගයක් වෙනවා. ඒක කරන දෙයක් නෙවෙයි සිද්ධ වෙන දෙයක්. ඒ වෙනස්කම් වෙනකොට දැනගන්න පුළුවන් මගේ මේ සීලයේ වර්ධනයක් වෙනවා. සමාධියේ වර්ධනයක් වෙනවා. ප්‍රඥා වර්ධනයක් වෙනවා. ඔය කියන අපිච්චතාදී ගුණ ඉබේම අගයකටත් ලක් වෙන අතර ඒ අපිච්ච ගුණ වැඩ කරන පෙරහැරකට තමනුත් එකතු වෙලා මේ පෙරහැර සමාජිකත්වයේ ටික ටික ටික ටික ඉඳ පටන් ගන්නවා. අන්න එදාට මේ නිවන් මාර්ගය යන්නේ පාර හරිද වැරදිද කියලා කාගෙකවත් කලපන්න දෙයක් නැහැ. හොඳට තේනවා සංසාරේ කවදාකවත් නොගිය අමුතු පාරක් දිගේ මේ වර්ධනය සිදු වෙනවා. හැබැයි ලෝකයක් එක කිසිම ගැටීමක් නැහැ. සර්වඥාන්සේ සර්වඥතා ඥාණයට පත් වුණාට පස්සේ උන්වහන්සේ සඳහන් කරනවා මම කවදාකවත් ලෝකයක් එක්ක ගැටෙන්නේ නැහැ. ඒ ලෝකේ මාත් එක්ක ගැටීම කිසිම අඩුවකුත් නැහැ කියලා. සා යෝගාවචරයේ අපට ඒ ලෝකයෙන් එන ගැටුම ඉතාමත්ම බලපත්‍රව ක්‍රියාත්මක වෙනවා. අන්න ඒකට ඔළුව පහත් කරගෙන ඉඳන මෙන්න මේ ಗುಣ ඉසලා හිතට වද්දා ගන්නවා සුතමේ වශයෙන් මේස හුතුවට කල්පනා කරලා බලනවා මේක මේ හරියන වැඩක්ද වෙන්න පුළුවන් වැඩක්ද ලෝකේ තාක්ෂික දෙයක්ද කියලා ඉන්නේ දෙක හරිනම් සුතමේ වශයෙන් චින්තාමේ හරිනම් කුසල ඡන්දයක් පහළ වෙනවා ලැබිච්ච මනුස්සාත්ම භාවය කළ යුත්තනම් මේකයි අන්න ඒක සඳහා ප්‍රයත්න කරනවා ප්‍රයත්න කරනකොට හරි ප්‍රතිපදාව නම් යන්නේ කවදාකවත් මේකේ අවලංගු ගතියක් නැහැ පිළුණු වෙච්ච ගැටයක් නෑ සාසනය සම්පූර්ණ පණතියි. ඒකට පැවිදි වෙන්න ඕනේ. ඒකට පිරිමි වෙන්න ඕනේ, ස්ත්‍රී වෙන්න මොනම දෙයක්වත් නෑ. අහවල් නුසුදුසුකම කියලා. නැත්නම් අහවල් දෙ නෑ, දෙ නැති නිසා බෑ කියලා මොන්නම දෙයක්වත් ඉදිරිපත් කළා නෑ. ඉස්සල්ලා මේක සුතමේ වශයෙන් අහලා තින්තා මේ වශයෙන් බලලා හොඳයි කියලා වැටහෙන එක තමයි පාර. වැටහෙව වැටහ ගන්නෙම පුද්ගලික මතය. ඉතින් සාම වෙන ධර්ම ඉදිරිපත් කර ගැනීමේදී නැගේ භාවනා කරන්නේ නැත්නම් තමන් කරන භාවනාව නැවත අලුත් කරගන්න. මොනත අලුත් කරගෙන අලුත් ජීවිතයක් පටන් අරගන්න, අලුත් සංකල්පන ඇති කරගන්න, අලුත් ජීවන දර්ශනයක් ඇති කරගන්න, සම්‍යක් දෘෂ්ටිය ඍජු කරගන්න උගාක් උදව් වෙනවා. නමුත් අර තියෙන ගොනුව විප්ලවයකට භාජනය වෙනවා. තමන්ට දැනට තියෙන ගොනුව අනිවාර්ය විප්ලවයකට භාජනය වෙනවා. ඉතින් මේ විප්ලවකාරී නැත්නම් යෝ මේ යෝනිසමනසිකාරයේ සහිත යෝගාවචරින්ද මේක නව අභියෝගයක් වාටපත් වෙනවා. පත් වෙලා ඒක සතියෙන් සමාධියෙන් තහවුරු කරගත්ත දවසට සාසනේ අයිතියක් නැත්තම් සාසනෙන් අපිට වැඩක් අපෙන් සාසනෙට වැඩක් සිදු වෙනකොට තේරෙන්න පටන් ගන්නවා අපි ඒ ගඟ දිගේ ඉහළට පින්න ගතිය. ඉතින් මෙතුවක් කළා මේ දේශනා කරන ධර්ම කොටස තම තමන්ගේ අත්දැකීම් වලට මූල ධර්ම වලට එකතු කරලා තවත් උනන්දුවෙන් මේ කටයුතු කරගෙන යෑමේ සියලු දෙනාටම මේ මහා පුරුෂ විතක්ක ප්‍රකට වීමේ මහා අනුරුද්ධ ස්වාමීන් වහන්සේට වගේ නොබෝ කලකින්ම මේ සියලු දේවල් සාක්ෂාත් කරගැනීමේ ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට ජීවිත ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. සියලු දෙනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා. දැන් අපි පැය එකමාරකක් සුද්ධ වශයෙන් අරගෙන දෙනවා දේශනාව සඳහා පමණයි. මේ කීවිත කළ යුතු යමක් තියෙනවා මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න දී කියලා මම සාදා මේ සාදා මේ සාදරෙන් ඉල්ලයි. ප්‍රශ්න වෙලාවට නම් ඈ ප්‍රශ්න අහන වෙලාවට අපි ඒක ඉස්සරහට කොහොමඩක්වත් මේ සූත්‍රය ඉස්සරහට යනකොට ඉදිරිපත් වෙනවා මේ සතිය තනා වැඩෙන ක්‍රමය තමයි සම්පජඤ්ඤ වලට යනකොට සතිය කියන්නේ ඉදිකට නම් සම්පජඤ්ඤ කියන්නේ නූල කියලා හිතාගත්තට කමන්නේ. සතිය කරන කරන යනකොට පිටිපස්සේ නූල ඇවිල්ලා වැටෙනවා. සතිය නැමෙන්නේ නැති එකක් මේ සම්පජඤ්ඤ කියන්නේ නැමෙන සුළු එකක්. ඉස්සරහදී අපි මේ සම්පජඤ්ඤ ක්‍රම දෙක තුනකට විස්තර කරන්න පුළුවන් මෑනියෝ මතක් කරන්නේ මේ ඉරියාපත සම්පජඤ්ඤයේ තියෙන හතර ආකාරයේ ඈ ඒක එක ක්‍රමයක් විතරයි තව තියෙනවා ගොඩක් සම්පජඤ්ඤ ගොඩක් ප්‍රඥා කියන වචන අනුවත් විස්තර කර တဲ့ අපි ප්‍රශ්න සාකච්ඡා කරන වෙලාවක ගන්න. ඒකට අපි පුළුවන් තරම් විස්තර කයිතු ඉදිරිපත් කරගන්න බලමු. මේ මොකද ඒක වෙලාගත යුතු වටිනා මාතෘකාවක් නිසා. ඒක අර ආධුනිකයෙකුට අමාරුයි. හොඳට සුද්ධ වශයෙන් ආනාපානය කරලා ඒ වගේම ටිකක් කරදර බාධක මැදත් ආනාපානය කරලා යන කෙනාට තේරෙනවා කඩුව දෙන්නේ කාටද කියන්නේ. කොපුව දෙන්නේ කාටද කියලා. ඒක සාර්ථක වුණාට පස්සේ මම මේ හොඳට බලලා මම මේ කුමාරි කරපැඩි හොඳට තේරුම් ගත්තට පස්සේ අපිට තේරෙන පටන් ගන්නවා මේ බාධක නැත්තම් කවදාකවත් සතියේට කොන්දපණ යන්නේ හැදෙන්නේ නැහැ. බාධක එන්නම ඕනේ. ඒ බාධක වලින් තමයි හරියට තේරුම් අරගන්න සතිය තියෙනවා කියලා. එතකොට බාධක මැද සතිය පැවැත්වීම බාධක නැති තැන්වලට වැඩිය ජයග්‍රහණයක් වලට ආවට පස්සේ අභියෝගයක් එනවා අපි ප්‍රයෝජනයක් සලකලා චේතනාපූර්වක වැඩක් කරනවා. අතන මෙතෙන් යන්න ඕනේ මේ විලාඩි 5 ඇතුළත. ඒ ගමන යද්දි ඒ ගමනට යන්ත්‍රය යොදවලා අතරමැදි සතියට යන්න පුළුවන් කියලා බලන්න. වාහනයක යනවා අපි දන්නවා මේ වෙලාවට මෙතෙන් යන්න ඕනේ එතන මාර්ග නීති කියනවා. අහල යන පහලින් කටේ බලන්න ඕනේ. ඒ ශේෂ්ඨම ඉතලා දෙන්න ඕනේ හිතට. දීලා ඒ යන්ත්‍රය පුරුදු වුණාට පස්සේ තේනවා ඒක ඔක්කොපත් වෙද්දි විවේකයක් එනවා. ඒ විවේකයේ තොලුවන් අපිට ආනාපානෙ උනත් කරන්න. ඒ කියන්නේ විකල්ප දෙකක් තියෙන එකක් තමයි කරන වැඩේ සතිය පිටනවා. මම ඩ්‍රයිවිං කරනවා ඩ්‍රයිවිං කරන එකට. ඒකෙන් හිත නැත් කරන සම්පූර්ණයෙන්ම සුද්ධව ආනාපානෙ කරන්නත් පුළුවන්. ඒක නිකන් මේ සබන් ගහනකොට සුරල් දාලා ගහනවා කියන එකක් දෙන්නේ. උදේට සබන් ගහන්න දන්නේ කන සුරල් දාලා ගහනවා වගේ තමන් කරන වැඩ පිළිවෙල පිළිබඳ අතිරේක මේ හැකියාවක් තමයි ඒක. නමුත් සාමාන්‍ය කට්ටියට ඒක උනන්දු කරවන්නේ නැහැ. මේ කරන වැඩේ සමහරකට අවුල් වෙන්න ඉඩ තියෙනවා. වැඩේ අතරතුර අනපාණ්ඩ යනවා. නිසා මුලින් කරන වැඩේට හිත යොදලා ඒක සත්‍ය පිළිතුර ඉවර වුණාට පස්සේ තමයි පුළුවන් නම් ආධුනික වෙච්ච ආනාපානයක්. ඒකෙන් අදාළ නැති ආනාපානයක් නම් ගන්න පුළුවන්. ඒක හැබැයි මට තේරෙන තාට කරන දෙයකට වැඩිය වෙන දෙයක්. ආනාපානේ පුරුදු කරපුව කෙනාට ඉබේම ඔය කොච්චර සංකීර්ණතා මැද වුණත් ආනාපානට හිත ගිය ගමන් නිකන් ගෙදර ගියා වගේ ෆැමිලියරිටි එකක් එන්න පටන් ගන්නවා. ඒක අන්තිමට ඇබ්බැහියට යනවා. ඒ නිසා ඕන සංකීර්ණ වැඩක් කරන ගමන් ආනාපානෙ හිත දාන පුළුවන් ගැටයක් එනවා. ඒ නිසා ඒක කරන්න යන්න ඕනේ නැහැ. නියම වෙලා වෙනකොට ඉබේ කෙරෙන්න පටන් ගන්නවා. ඔව් ඔය දැන් ඔය මේ විපස්සනාවේදී ඔය බල විපස්සනාවටපත් වුණාට පස්සේ මෙහෙම ආනාපාන දිගේ යනවා කියලා ආනාපානේ මොනම තාලෙකින්වත් අහුවෙච්ච කරන අහුවෙ නැත් කරනට යනවා. ඒකෝර දන්නවා මේ ආනාපාන දිගේ ගිහිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා මුදුවට සතියක් තියෙනවා සමාධියක් තියෙනවා නමුත් පටන් ගන්න දීපු අල්ලගෙන යන දීපු හැරෙන්නේ නෑ දැන්. ආනාපානේ නෑ. කොහොම ටික පාරකට එක පාරට ගැස්සිලා ගැස්සී ආපහු ආනුභාවනාවට වැටෙන වෙලාවක් එනවා. ඒක කල්පනා මේ කොහොමද සතිය නැති වෙලාවද ගැස්සුනේ සමාධිය නැති වෙලාවද ගැස්සුනේ ආනාපාන නැති වෙලාවද ගැස්සුනේ කියලා බලනකොට වැටෙන්නේ ආනාපානෙට. අර වැටෙන්නේ ආ දැන් හරි. කංගේ ගහන මිටර පිටුරු ගහක් හරි කවන්නේ කියලා ආයෙ එල්ලෙනවනේ. ඊට පස්සේ හොඳට ආනාපාන වෙලා ආයෙ ටික වෙලා ආයෙ හොඳටම තැම්පත් වෙලා ආයෙ ගැස්සලා ඉතින්. මෙහෙම එක පාරකට මෙහෙම ගස්ස ගස්ස ගස්ස ගස්ස ගෙනියනකොට තේරෙනවා ඒ අතරමැදදී හිතවිලි ඇවිල්ලා කියලා ප්‍රශ්නකුත් නැහැ. වේදනක් නැහැ, සද්දක් නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම නිකන් කඹේ ඇවිදනකොට කඹේට ගැහුවා වගේ. ඩක්කාලේ හෙල්ලුම් කාලා ඉන්නවා. එකක් තියෙන හැබැයි ආයේ වැටෙන්නේ අනබන්ද. අප වෙන්න වැටෙන්නේ අනබන්ද. ඒ වෙලාවට සතිය නැහැ නමුත් සමාධිය දැම්ම තියෙනවා. එතකොට කියනවා ආපහු හිත වැටෙන්නේ ගැසිලා තමයි. නිින්දෙන් අවදි වෙනකොට පාට නිකන් ෂොක් එකක් වගේ හෙල්ලුම් කරනවා. මහ බලව දෙදුරුම් කෑ වගේ තේරෙනවා. නමුත් ආපහු එන්නේ ආනාපානෙට නම් හිත නරක කරගන්න එපයි. එතෙන්දි ලොකු වීරියක් ඕනේ මුත්‍තර ගැලසක් කමන්නේ මං ඉන්නේ හරි පාර කියලා යන්නේ. එතෙන්දි වෙන්න හේතුව නම් ඒද චිත්තක්ෂණ කීපයකට ඉස්සෙල්ලා සතිය නැතිලා තියෙනවා. ආපහු සතියට එන්නේ පාරට ගැස්සලා ආනාපානේ සතියයි ඔක්කොම පිහිටන විදිහට තමයි හිතෙන්නේ. ඒක මේ එක විදිහට බලනකොට අපේ හොඳ සෞඛ්‍ය සම්පන්න භාවයකින් අපි ඉන්නවාද කියලා බලන්න කරන පරීක්ෂණයක් වගේ. අපි හොඳ සීලෙක ඉන්නවද කියලා බලන්න කරන පරීක්ෂණයක් වගේ. දුසිල්වතෙක් කොතෙන්ද ගියා නම් හිතනවා මේ ගැස්සුනේ සීල කැඩිච්ච නිසා කියලා. නැත්නම් මානසික රෝගේ තියෙන කෙනෙක් නම් හිතනවා පිස්සු තද වෙනවා කියලා. මේ දෙකම නෑ මේක කොහොම ගියත් මේක ස්වභාවය කියලා හොල්ලලා පෙන්නකොට පේනවා මේ පාරේ හරි. හැබැයි හරිදී නැති බවට ලකුණු පෙන්නනවා නෑ හිතවත් ගන්නෑ. කෙලින්ම අරගෙන යනවා. ඒකකොට තේරෙන පටන් ගන්නවා මේ සත්‍ය සමාධිය තියෙනවා කියලා. තවත් උපමාවක් දෙනවා ඔය බුරුම ස්වාමීන් වහන්සේලා දැන් ඉඳගෙන ඉන්නවා පැයක් එකමාරක්. ඒකට සතිය තියෙනවා. සමාධියක් තියෙනවා. හැබැයි මේ කකුල වේදනාවක් එනවා. මොන විදියෙන්වත් ඒක හැරෙව්වත් ආපහු හැදුවත් බෑ. ඒක ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා දොරට තට්ටු කරනවා මං ආවා මං ආවා මං ආවා මං ආවා ගෙට ගනින් ගෙට ගනින් කියලා ගහන්න පටන් ගන්නවා. ඒත් අපි කියන පොඩ්ඩක් හිටපන් පොඩ්ඩක් හිටපන් පොඩ්ඩක් හිටපන් කියලා කරගෙන යනවා. අන්තිමට මට්ටමට එනවා මොනවක් කරන්නේ. ඒකට උත්තරයක් වශයෙන් තියෙන සක්මනට යන්නේ. ඉතින් අපි යටත් වෙනවා. හොඳයි. මේ හතර සම්පජාඤ්ඤය ඇතුළතම පරියන්කෙන් නැගිලා සක්මන්ට යනකොට හොඳ නැවතිල්ලේ මම මෙතන වේදනාව නිසා මේ නැගිටින්නේ කියලා මෙමීට යෝගාවදයක් විදිහට හොමත හරවලා නැගිටින ඉරියව්ව හොඳට බලලා මේ ඉඳගෙන ඉන්න ගාවේ නැගිට්ටා. නැගිටලා වටපිට යනකොට කෙලින්ම සක්මනට ගියොත් අර පරියන්කේ තිබුණු සමාධියේ හේමම සක්මන්ට යනවා. ඉරියව්ව වෙනස් වෙනවා මෙනෙහි කරන තැන වෙනස් වෙනවා ඔක්කොම වෙනස් වුණාට මේ අර ගත්ත සමාධිය එහෙමම පරියන්කට යන්න පුළුවන් මේ ගැන කනගාටුලා චික අපරාධ මෙච්චර ඉන්න වෙලාවේ කකුල වේදනාවක් ආවා කියලා පශ්චාත්තාප වුණොත් සමාධිය හැදෙනවා නෑ සම්මා මේ පශ්චාත්තාප වෙන දැන මේ හැටි ඉංග්‍රීසි සාසනික උත්තරේ තමයි සක්මන ඒකට යනකොට අතකසා දාලා යන්න එපා නැවතිල්ල නැගිටින්න නැගිටලා ගෙනෙන් පරියන්කේ සක්මන් යනවා සක්මන් ගියාම අර වේදනාවේ සම්පූර්ණයෙන්ම අයින් වෙනවා අර ගෙනිච්ච සමාධි රැල්ල එහෙම ගෙන යන්න පුළුවන්. අත්දකලා තියෙනවද නැත්නම් ඔළුව හොල්ලන්නේ මොකද? අත්දකින්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ලොකු වේදනාවක් පැමිණේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. උඹෙන් යන වේදනාවක් පැමිණේවා. ඒ වගේම තමයි සක්මණේ හොඳට හදාගත්ත මේ සතිය සමාධිය ඉඳගෙන පරියන්ගිට ගියත් අර තියෙන සති සමාධිය දෙක එහෙම පැකට් එක පිටින්ම ගෙනියලා තිබ්බා වගේ අතරමැදි හොල්ලන්න දෙන්නවා ගඩුම දාන්නවා කයි. ඒ කියන්නේ යක්න කැලලක් කරන කාන්දම් කෙරුවොත් යකඩ කැලලක් කාන්දම් කරන කාන්දමක් අතුල්ලන්න ඕනනේ. තුන්වද සැරයක් අතුලවුවොත් ඒ කාන්දේ යකඩ යම් ප්‍රමාණයක කාන්දම් වෙනවා. නමුත් ආයෙ වැටුනොත් අර කාන්දම් ශක්තිය නැති වෙනවා. රත් කෙරුවොත් කාන්දම් ශක්තිය නැති වෙනවා. ඒකට තව තවත් අර විදිහට නැතිලුවොත් එන්නේ එන්නේ එන්නේ කාන්දම් ශක්තිය වැඩි වෙනවා. මේ වගේ මේක මේ අපි ළඟ සියලු ಗುಣ තියෙනවා. මේවා මේ ක්‍රේල් වෙලා තියෙන අංජ බජල් වෙලා අවුල් වෙලා තියෙන. පිළිවෙලට ගොනු කරගත්තට පස්සේ කොහොල්ලක් පෙරන නැසෝ තියාගන්නවා. අපි කියන සප්පාය කරන සල්කන්දෝ. සම්සාරට පස්සේ ඒ ගත්ත ගොනුව හිටිනවා. හැබැයි ඒක ඉච්ඡිත සාර නෙවෙයි. తాවකාලිකව ඒ ගොනුව ගෙනියන්න පුළුවන්. ඒක තමයි අපි මේ යෝග ජීවිතයේ කාලසටහන හදාගන්නේ කියන්නේ. මේ පුද්ගලයා පින්නකොට ගොනුව තියෙනවා. මේ ආහාර ගන්නකොට ගොනුව තියෙනවා. මේ වෙලාවට නාපුවාම ගොනුව තියෙනවා. මේ වෙලාවට සක්මන් කරපුවා ගොනුව තියෙනවා කියලා ඔක්කොම කඩ කඩ හදා හදා කඩ කඩ හදා හදා පරීක්ෂා කරුවට පස්සේ Tamanta ආවේනික රුචි අරුචිකම් නබෝ කාලෙකින් ඉන්න පටන් ගන්නවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ අපිට ප්‍රසිද්ධියක් හදලා දෙන්නේ. මහත්ය මතක් කරනවා උඹලට ඕන කරන්නේ සත්‍ය සමාධියයි. ඒ වෙනවා විවිධත්වයේ තියෙනවා ලෝකේ. ඒක මේ කර කර අත්දා බලන. අත්දා බලනකොට එන බාධකවලදී තමයි ඔය මේ ඊයේ දවසේ තෝක්කේදී මේ මහත්ය ශෝකයකට කිව්වා. මොකද සත්‍ය වඩලා තියෙන කෙනෙක් ඉන්නවා නම් අත්දැකීමක් කියන්නේ කියලා. අනේ ස්වාමීන් වහන්සේ මට සතිය වඩ බව තේරෙන්නේ හැම වෙලාවෙම සතිය කැඩෙනකොට කියලා. ඇත්තමයි ඒ කතාව. සතිය හුතුවට කර්මකාරණා වෙනකොට ඒක නම්බුවක් නෑ. කැඩිච්ච වෙලාවක කෙලවිච්ච වෙලාවක සතිය ඇවිල්ලා නැගිටිනකොට උඹ ගන්න හිතෙනවා. අනේ උඹ මාව අමතක කරුවේ නෑනේ කොච්චර හොඳද කියලා. එදාට තමයි සතිය වටිනාකම තේරෙන්නේ. අනිත් ඔක්කොම දාලා අතහැරලා යනවා අපි. සතිය ඇවිල්ලා කියනවා නෑ මම ඔබව අමතක කරලා නෑ. මම ඉන්නවා. ඒකකොට තේනවා මේ අර ඉස්සලා අපි ඒකට යොදපු කාලේ ඇති කරගත්ත සතිය මුන්න තරම් අපේ කල්යාණ මිත්‍රෙක් එක්ක උදව් කරනවා. සියල්ල සතුටින් සමාන වෙනකොට සතිය පැත්තකට වෙනවා. කරන්න දෙයක් නැහැ. මොකක් හරි අමලියක්, කරදරයක්, දුකක්, කරදරයක් එන දවසට මෙහෙමයි කතා කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම අවිලා කටයුතු කරනවා. ඉතින් අපි හොඳටම දන්නවා අනිවාර්යයෙන්ම අපි ලෙඩ වෙනවා, අනිවාර්යයෙන්ම අපි වයසට යනවා, අනිවාර්යයෙන්ම මැරෙනවායි කියලා. මුදම දේ තමයි කලින් හදපු සතියක් කුණු කරන ලද සතියක් තියෙනවා නම් ඒක තමයි අපි අපිට කරන අනුකම්පාව. ඒක තේරෙන්නේම අමලියකදී, කරදරකදී, දුකකදී, ව්‍යසනයකදී තමයි තේරෙන්නේ. ඒ නිසා අපි මේ ස්වාමීන් වහන්සේ නිතරම කියන දේ තමයි අපි අසරණ જાතිය. කොයි වෙලාවෙ කනවපල්ලේ අරගෙන වැඩලා වමන දාගෙන මැරලා ඉඳලා. කොයි දුකකට කොයි ලැජ්ජාවකට කොයි මිහිර තත්යකට කොයි මොහොතේපත් වෙයි ගන්න මෙච්චර ලස්සන සිල්වන්ත හිටියද තාමෝතිය ආනන්තරිය අවසල කර්මයක් වෙයිද කියලාවත් මම දන අත උසල කාටද කියන්න පුළුවන් එහෙම එකේ හොඳම වැඩේ තමයි අපි අකරණකම දැනගෙන සසරණ කරන්නේ අපි සනාත කරන්න අනාත කරන්න නැතුව කලින් වඩන සතිය නැතුව සද්ධාවේ ෘචියෙන් අනුස්සවයෙන් ආකාර පරිවිතක්යෙන් දෙකේ ඉඳගෙද්දි හම්බේක වැඩක් නැහැ. ඒක තේරම දුරු. අමලියේදී දුරු. සත්‍ය විතරක් ඉදිරිපත්. ඉදිරිපත් කරලා අපිට දෙන්න ඕනේ අරසාව සම්පූර්ණ සල්සලා දෙන්න. මේ අරසා කියන වෙලාවේ සත්‍ය වැටකලා විවේක ගන්න. කරදරයක් වෙච්ච ගමන් ඉදිරියට ගිහිල්ලා අරසා කරනකොට පේනවා අපි ඇත්තටම කල්යාණ මිත්‍යා කියන එකේ ගැඹුරු අර්ථය වෙලා තියෙන්නේ සත්‍ය විතරයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය කරනවා කියලා කියන්නේ අසුර පතනවා කියලා කියන්නේ සතිමත් පුද්ගලය අසුර කරන්න ඕනේ සතිය අසුරත ස්ථාවර කරගන්නවා. එතකොට කොහොම හිතත් කල්යාණ මිත්‍ර මැද තමයි. අසතියෙන් ඉඳලා නම් ලැබෙන මොන සම්පතකින්වත් ඒකායන සතක් නැහැ. හොඳට ඒ විෂම දේවල් තියෙනවා නමුත් එහෙම දේවල් තියෙන බව දැනගත්තේ සත්‍ය පිහිටවන්න පටන් ගත්ත නිසානේ නැත්තම් සතිය පිහිටවන දේවල් නොපින දේවල් අතර වෙනසක් අපිට වැටහෙන්නෙම නැහැ. ඒක නිසා මෙතන තමයි අපි ඊගාව ප්‍රශ්න පත්තරේ. ඊගා පන්ති. නිසා දැන් අපිට වෙලා තියෙන්නේ සතියට අහු වෙනවා අසතිය. ඒකට කනගාටු වෙන්න එපා. හරි ෂෝක් නෙවෙයිද නැති විදියට හම්බෙන්න පටන් ගන්න අනේ කොයි කොයි වෙලාවෙද කියන්නේ කවුරු කෙනා ඉස්සරහද කොයි කෑමේදීද කොයි ඉරියව්වේද කියලා හොඳ දෙයක් කොටු කරපු ගමන් නැතිින් බැරියන. ඒ වරදින තැනට තරහ වෙන්න එපා. මෙයා තමයි මගේ ඊගාව පාඩම. මෙයා තමයි මගේ ඊගාව අභ්‍යාසය. මෙයා තමයි ඊගාව මගේ ශ්‍රේණිය. මෙයා කවුද? කොයි වෙලාවෙද, කොයි ආහාරයකද, කොයි ඉරියව්වකද මොන වැඩේද කියලා ඒක අපි කියන්නේ පරිච්ඡේද කරනවා කියලා. පරිච්ඡේද කියන්නේ ඩිලිමිටින්. ඒක එලිමිනේෂන් ප්‍රොසෙස් එකක් යනවා. නැතිමත් වෙලාවල් දැන් වැඩක් නැහැ. අසංගමත් වෙලා වෙන්නේ කොයි මොහොතේද? ආනිකට අවදි වෙච්ච ගමන් ඔය යකාවේ කියන තරම් කළු පාට නැහැ. ඒ කියන්නේ ඒක තාම පශ්චාත්තාපේ තියෙනවා. තාම තැවෙනවා මේකට. ඒක ඉතින් කාලකන්නිකම තමයි. අසත්පුරුෂකම තමයි. ඕක අතාරින්නේ නැහැ තියෙන අසත්පුරුෂ අතාරින්නේ ඒක මොකද්ද? සත්පුරුෂකමත් අතාරින්නේ. ඒ ගුරුමෙදී මේ කියනවා මේ හැම gediyeතම ඇට තියෙනවා. ඇටේ තමයි ඊගා પરම්පරාව ගෙන්නේ හැම වෙලාවෙම ඇටේ වහගෙන තියෙන්නේ. ඉතින් කඩු gediye විතර එළියේ නිසා කජු වලට කියන්නේ ලංකාඹ කියලා. ඒ ලාංකික හැම වෙලාවෙම පඬිතකම් කියනවා. තමන්ගේ ගුණ කියා බාන ගතිය. මේ තියුතෙයදී කියලා තමයි කියන්නේ මේ බුරුම භාෂාවෙන් කජු කෙදියට. මොකද නොපෙන්නේ යුතු දේලු පෙන්වන්නේ ලාංකික. තමන්ගේ ගුණ ටික වසංගනේ ඉන්න දන්නේ. බුරුමේ ඉන්නත් පිටක ධාරී පුදුමාකාර හඳුරුවෝ. මොකක්වත් නැහැ විමඩ බෑලා ඔය කවුරුත් එක්ක ඔය හොයන්න බෑ මෙයා පිටකද හරිද ඒක පිටකද හරිද දුස්සීල මොකක්වත් හරිද යහපතට ගිහිල්ලා බලන්න කොයි වැදගත් සර්මක් ගහගත්තා මොන තාලෙවත් වන්නේ ඌරිම ඕනේ ලොක්කෙ තියෙන කර්ම ගහන මෙයා චීෆ් එක්සිකියුටිව්ද පියෙද්ද හොයන්න බෑ ලංකාවේ එහෙම නෑනේ යන්තම් ප්‍රොමෝෂන් එකක් හම්බෙච්ච ගමන් ඉතින් තයි ගහන්න ඕනේ කෝඩ් ගහන්න ඕනේ ඉතින් ගහ කුඹ ගන්න හරි ඉතින් මේ නොපෙන්නේ යුතු දේ පෙන්වන එකම රට ලංකාව කියලා බෞද්ධ වෙලා. ඒ නිසා කියන්නේ ලංකාඹ තියු දෙයේ. ලංකාවේ අඹ දෙය කියලා කියන අඹ වලට මේ කජු වලට කියන්නේ තියු කිව්ව කියලාම කෙලින්මත් කියන වෙලාවල් තියෙනවා කජු වලට. ඒක විතරලු මේ සංජීය යුතු ඇටේ එළිය දාගෙන ඉන්නේ. අහේතු කාලේන කජ්ජේන කූලක් කියලා අපි කියන්නේ නරක වෙලාවෙදී. ඒක තමයි ඒක වසංගය යුතු දෙයක්. ඒ නිසා අද බුද්ධ ආගමටත් වෙලා තියෙන එක. නමුත් ධර්මයේ ඒක නෑ. ධර්මයේ ආවොත් එතන ධර්මයක් නෑ. ධර්මයේ හැම වෙලාවෙම කියන ගුණ සංගම ගතිය. තේරවාද සාසනේ පුරාම ජීවිතේ සම්පූර්ණ ඒක තමයි සාමාන්‍යයෙන් තියෙන ඔය විසගෝර සත්‍යයට ගැහුවට ඌ දඟලන්නේ. ඌ එහෙම පැකිල්ලන් ගන්නවා. ළඟට වරෙන්කො දෙන්න. චිත්‍රවල ආවම ගාලා ඉවරනකම් හොයන්න බෑ. දිවිමගුලට පිඹකු ගම ඌ දඟලන්නේ. නිකම් මගුලට පිඹකු ගම ඌ. ඉතින් ඒකෙන් අර සත්පුරුෂයා දන්නවා මිනිහනවා මිනිහ. යම් කිසි කෙනෙක් ගුණය ප්‍රකාශ කරන්න පටන් ගත්තා නම් ඒක පිළිමෙච්ච අච්චාර වැලියක් වගේ ගන්නම දෙයක් නෙවෙයි කොච්චර හොඳ ගුණයක් වුණත් ඕනේ. යම් කිසි කෙනෙක් නුගුණවත් තමයි තමන්ගේ නැතිදරිකම අහිංසකම වහක් නින්ද දන්නවනම් ඉතින් හොඳ ආචාර්ය පරම්පරාවකින් එන්නේ හොඳ ධර්මයේ තේරෙන මනුස්සයෙක්. ඒ මනසේගේ වර්ධනය අභිවෘද්ධිය අසීමිතයි. මේ ලෝකෙට සීමා වෙන්නේ ලෝකෝත්තරයන්. අර තීර දෙක කියා පාරන ගත්තට පස්සේ අර පිළිමු ගඳක් එන්නේ. يعني අසත්පුරුෂ ගඳක් එන්නේ. කාලකන්නිකමක් එන්නේ. ඉතින් අද අධ්‍යාපනයයි හැම තැනම මේ අඳ හැදෙන්නේ. කියා පාරන. ඉතින් ජීවිතය තමයි. ඇත්තේ එළියට ඇවිල්ලා තියෙනවා අනික ඒවාට හංගගෙන ඉඳලා මේ වටිනාම දේ ඒක එළිය දාලා. ඉතින් මේ තමයි වෙලා තියෙන්නේ. භාවනා කරන බන්ද නැහැ. මං මං හරියට ගරු කරනවා තාමත් ඒ මට මුලින් හම් වෙච්ච ගිහි ටික. මම යුනිවර්සිටි එකේ ඉන්නකොට simple living I thinking. ඒ සුදු සූත්‍රයක් ගහන නිකම්ම නිකම් නිකම් මේ හෙන්සයලා වගේ තමයි ජීවත් වෙන්නේ. ඒ තුනට පස්සේ කතා කරන්නේ තාමත් මෙන්න වගේ දෙයක්. ඒක ඊට පස්සේ මොනම විදිහකට විශේෂයක් නැහැ. ඔහේ ඉන්නවා. මේ නිතිපතා ඒගොල්ලෝ රැස් වෙනවා ඇඩ්වර්ටයිස් කරන්නේ නැහැ මොනවත් නැහැ. මම අවුරුදු 3ක් ගියාට පස්සේ ඒකෝද මගේ ජීවිතේ හොඳටම මේ කියා බාන ඇඳ අර පාන මේ කියන්නේ දෙල්ලක්කාර ධර්ම ජීවිතේ. ඉතින් ඔක්කොම හිතුවා මේ පැත්ත ළඟට ගිහින් උඹේ ඔය අභිවෘද්ධිය අදහස නැති වෙයි කියලා. දිනු වෙන තියෙන අදහස. අසාමාන්‍ය ප්‍රමාණයකට වැඩිවා. මොන ගුණයේ තිබ්බත් ඒක වසංගකන ජීවත් වෙන මිනිසයාට කවදාක කාගෙන්වත් ඇඟිලි දික් වෙන්නේ නැහැ, ඊර්ෂ්‍යාවට ලක් වෙන්නේ නැහැ, අභියෝග වෙන්නේ නැහැ. හැබැයි ඒකට මේ සාමාන්‍ය බුද්ධියකින් නම් බෑ. ප්‍රපංච පිළිබඳ හොඳම අවබෝධයක් තියෙන්න ඕනේ ಗುಣ වසංගත ජීවත් වෙන එකට. ඒක සිංහලයේ ආදි සිංහලයේ අනන්ත තිබිලා තියෙනවා. ඉස්සර සිංහලයේ මේ කොයි මිනිස්සයද කියලා මනින්න බැහැ. කොයි මිනිස්සය තුළුමත් පුදුමාකාර දැන් ඔය ඉස්ලාම ආපු දවසේ මේ දිවනන්තික රාජ්‍යරංගෙන් හේතුවමක දාපු ප්‍රශ්න ටික කරකෝල අතහැරපු කෙනෙක් ගෙන්නේ වැඩිම කොච්චර වැඩකම් කරුවත් හතියට පොයින්ට් එක ගන්න. එදා දැනගත්තා මෙයාට කියන්න පුළුවන් කියලා හොඳ වටිනා සූත්‍රකින් මම පටන් ගත්තා. ඉතින් අද දේලා තියෙන්නේ ඒව මොනවාක්වත් නැති කට්ටියට ගැඹුරු ධර්ම දේශනා කරන්න හදනවා. ඒකන් ඉදිරියට මුතුවට ඇරියා වගේ. එහෙම ධර්ම දේශනා කරන්න මේකට දෙරිලා ආපු කට්ටියට විතරයි. ඒ සූදානම් වෙලා ඉන්න කට්ටිය දැනට ಗುಣ තියෙන ඒ ගුණේ රැක ගැනීම සඳහා දෙන උපදේශ පන්තියක් මිස ಗುಣ වඩන්න ගැනීමක් නෑ ධර්මයේ. ඊට මේ ප්‍රයිවට් වැඩක් නේ. ඒක පුළුවන් නම් වඩපන් නැත්නම් නැහැ. වඩාගත් එක ආත්මසා කරගන්න. ඒකට පන්න වේ කියන්නේ ඒක ගැල්වනයිස් කරන්න තමයි කල්යාණ මිත්‍ය අවශ්‍ය කරන්නේ. ඊට පැහැදිලිම බල්ලා කියනවා කවුරුන් ළඟට ආවම මෙයාලට දැනන පටන් ගත්ත වැඩක් තියෙනවා. ආරම්භ කිරියක් තියෙනවා නම් විතරයි බං කියන්නේ. මේක දවසක් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කැලේ නැද ඉඳද්දී මුවෙක් මුවෙකුට ගෙදලා ගද්දේ මුවා ලේ පිට දුවනවා. වැද්දා පිටිපස්සේ එනකොට මම මොලා වුණා. ඉතින් බලනකොට ගහක් නෑ මේ ආමෝදයක් පාඩි වෙලා ඉන්නේ. සාහිත්‍ය ළඟට ගිහම අවසරයි ගවන්න මුලිත් මේ ළඟින් ගියාද කියලා. ආරිපුදු නන්ද උපාසක මහත්තයෝ උන් පොඩක් වාඩි වෙන්න බණ ටිකක් කියන්නේ. ඉතින් අර ස්වාමීන් වහන්සේගේ තාමත්ම කරුණාබර ක්‍රමයට අර වැද්ද වාඩි වෙනවා. වැද්ද වාඩි වුණාට හිත තියෙන දෝන ගොවාගෙන. බුදුහාමුදුරුවෝ දැකලා කිව්වා සාරිපුත්තු මේ මස් වැද්දට යන්න අරපන්. ඔය මොකද කරන්නේ? බණ කියන්නේ මොනවද? ඒක නෙවෙයි ධර්මය කියන්නේ. ඉතින් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වුණත් ඒ වගේ අඩුපාඩු කරක දෙලා තියෙනවා. මත්ද්දට මම කියන්නේ නැහැ. මනස ඉන්නේ සම්පූර්ණ මේ සත්‍යච්ච කබලක වගේ. මත්තමට අරගෙන බණක් කියන්නේ නම් තරඟ දැනට වැඩිච්ච ගුණයක් තියෙනවා. ඒ ගුණයට පන්නට දෙන එක තමයි අපිට කරන්න පුළුවන්. ඒ නිසා කොයි යෝගාවචරයට භාවනා කළා හරිය කර්මස්ථානයේ කරුවෙන්න හම්බුවක් නැහැ. ඊළඟ දින ගුණේ නරකලා තියෙන මොකක්ද? අලුතෙන් දීලා මොකක්ද? බුදුහාමුදුර අපිට මොනවක්ද දීලා නැහැ. බුදුහාමුදුර මේම ගුණ වැඩි හැකි වඩපු අයට මෙන්න රේන් කෝට් එකක්. මෙන්න අරසාව, මෙන්න පලියක්. අරස සම්පදා දුන්නාට පස්සේ අරමන සැටික බුද්ධිය දිනනවා. ඒක බුදුහාමුදුරේ නම්බෝ ගන්නෑ. ගන්න බෑ. ඒක ධර්මයක්. ඒ නිසා අපි කාට හරි උදව්වක් කරලා නැත්නම් හරි ගියා නම් ඒ කියන්නේ එයාලගේ එතකන් දිවිච්ච ගුණයක් කියේ. අපි මෙන්න බෙන්නලා දෙන මේ වෙලාවේ මෙහෙමයි කියන්නේ. ඒක අපි කියලා දුන්නත් අපි ආරෝපණය කරපු දෙයක්වත් අපිට සම්බුවක්වත් නෙවෙයි. ඒකත් මම කළ දෙයක් නෙවෙයි ඒ වෙලාවේ හැටියට වෙච්ච දේ. ඒක තමයි ඔය මේ ථේරවාද සාසනික මහායානෙත් ඔක්කොම සෞතු කරගෙන තියෙනවා. අනික හොඳම හොඳම දෙන්නම තමයි විශ්ලේෂණය කරන්නේ. මෙතන මම හිතන්නේ මං කියවට පටලවා ගන්නයි කියලා. ඇයි යේසුස් හදට කුරුස යන කන්ද සිද්ධ වුනේ කියලා. මේ කිසි ප්‍රතිහාර පාන්නේ. කදාකත් බුදුන් කිව්වා ආර්ය වැඩක් නෙමෙයි කියලා. බුදුන් කරා. කෙරුවට දුවන් එක ආහාරය නෑ කියලා නිසා අන්තිමට ඊවසාන්සේ බරබ්බස් දෙන්න දෙන්න හෙට ඉල්ලලා මරන්න නැත්නම් ගුරු යන ගහන තීන්දුව කරනවා නමුත් හෙට වෙනකොට සබත් දිනයක්. ඒකයි නගරාධිපතිට අවස්ථාවක් තිබුණලු දෙන්නේක එක්කෙනෙකුට සමාව දෙන්න. ඉතින් කටිරස් කරලා භක්තික ආපිලා ඇහවලු හෙට මේ දෙන්න කුරුසෙ තන ගහනවා මට මගේ බලතල අනුව ඒක සබත් දින නිසා එක්කෙනෙක් නිදහස් කරනවා කවුද කියලා. බරබ්බස් බරබ්බස් බරබ්බස් බරබ්බස් කියලා කෑ ගැහුවා. යේසුස් ගහපන් ඕන්නතු වැඩ කරන්නේ. ලෝකෙම ගාව හදන බරබ්බස් කියන අමු හොරේ ඌව නිදහස් කරන්න ගහපන් වෙන්නේ කියලා. මොකද ඒ කියන්නේ අඟ උස්සන්නේ කියලා. අඬයට බලන්න කියලා. අවුරුදු 32කදී 35 නොමැති හිටියනම් යේසුස් සම්බන්ධ හිටියන අවුරුදු 90 80 වෙනකන් වටිනා ධර්මයක් මත වෙන්න තිබ්බා. කරගන්න හම්බුන්නේ අන්ධකාරය. අපේ සාධනෙත් බලන අවුරුදු පහුගිය අවුරුදු 30 ඇතුළත අන්ධකාර පාන්නේ කට්ටියට වෙච්ච දේ කතෝලික ආගමකට බනින්න යන්න එපා. මුස්ලිම් ආගමකට බනින්න යන්න එපා. ඒගොල්ලෝ දන්නේ නැත්නම් ගුණවසාගෙන ජීවත් වෙන්න බුදුරජාණන් වහන්සේ තනුකම්පා කරන එකක් නැහැ. මොකද විතරේ සාසන නාමයෙන් කියලා ආයේ. ඒ නිසා ගුණවසාගෙන ඉඳියට සාසන කිසි පාඩුවක් වෙන්නේ නැහැ. යායුතු සංකේ ගුණ සුවඳ දස දිශාවට යන්නේ. ඒ නිසා අපිට ප්‍රාණික ගුණ වඩන්න ඕන. පණ එපයි කියලා වඩන්න. හැබැයි ඒකට දියෝමනාවගේ අනේ මේක කවුරු නොදනින්වා. අනිවාර්යයෙන්ම අපි කියන එකක් කවදාකවත් නරකයි. අරයා මෙයාගේ නෙවෙයි ඇඩ්වර්ටයිස් කරන්නේ. වැඩක් නැහැ. ඒක නෙමෙයි සාසනය. අපි තියෙනවානේ හැදී කුණ නැඹලියම අහගත්තා වගේ. සමනලේ රත්නමන වගේ දිහාවට නැමිලා අපි අපි එකිනෙක ආරසා කරගෙන යනවා මිසක් කතෝලිකයන් ඉදිරියට මිනිහාගෙන් ඉදිරියට භාවනා නොකරනන් ඉදිරියට බුද්ධ ධර්ම දාන විතරක් දෙන නැත්නම් ඉදිරියට කියා පාන්න කිව්වොත් අනිවාර්යයෙන්ම ඒකට ජීවිතයට ලක් වෙනවා. අනිවාර්යයෙන්ම කෙනහිල්ලට ලක් වෙනවා. ඊට පස්සේ බණින්න බැහැ මිනිස්සුන්ට. අපි අවශ්‍ය කරලා පස්සේ. අවශ්‍ය නැති වෙන්න නම් කසු ගෙඩියක් වෙන්නේ නැතුව වෙන જાතියේ ගෙඩියක් වෙන්න උත්සාහ කරනවා. ඉතින් ඇතුළට තියලා පොට්ටෙන් වහගන්න. ඒක දෙහිර දානවා. ඒක කරගත්තට පස්සේ කාටවත් දොස් කියලා වැඩක් නැහැ. දැන් අපි තුනට පහයි අපි තුනමාරට අපි නැවත රැස් වෙනවා. හතරමාරට වෙනකන් හතරමාරටම නෙවෙයි පහට ඉඳලා පටන් ගමු කියලා මම ඉල්ලීමක් කරනවා. මට ඒකද හතර අමාරු පහකට පොඩ්ඩක් සක්මන් කරගන්න පහේ ඉඳලා හත වෙනකම්ම